මෑණියනි සද්ධා බුද්ධිගාතන් දිනත් අපි අනුගාතරමේ දවසේ අපේ දෙවෙනි පොදු කමට සුද්ධ කිරීමේ සැසිවාරය අල්පොදු පරිදි ලිඛිත ප්‍රශ්න පටන් ගන්නමු නමුත් සාදර වෙනවා ආරාධනා කරනවා එන පිළිපත් කරලා ප්‍රශ්න තියෙනවා කාලානුරූපව සභාවට ඉදපත් කරන්න කියලා ඒකෙත් පස්සේ ඉදිරි ප්‍රශ්න සභාවට ඉදපත් කරන්න මම ඒ ශාමාර්ථයට ඉල්ලනවා කරන්න දෙන්නේ අවසන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෙල්ලේ උඩ කොටස පිටිපසට ගොස් පිට පිටිපසට උඩ බැගිව ගොස් ටික වෙලාවක් මූණ උඩ අතට හැරී තිබුණා. ඒ ගැන අදහසක් දැන්ම දෙන්න ඉල්ලා සිටිනේ. මේ පදන් කියන්නේ. ඒ වගේ තමයි ඇත්තටම අර පිටේ ක්ලාස් එකේ එනකොට කයේ විවිධ විදිහට ඒක පිටින් බලනවා පාලනයෙන් තොර වෙලත් පෙන්න පටන් ගන්නවා. පාලනයෙන් තොර තත්ත්ව කියන්නේ ඒක ආන්දවට්ටු කරන්න බෑ. අපිට ඕන විදිහට හිතින්නේ නෑ. ඉතින් මේක අනාත්මය ආන්දවට්ටු කරන්න බෑ. හර පද්ධතියක් නෑ. මේක අපි කියලා දෙය අහන්නේ නෑ කියන බක් ලකුණක් තමයි. ඒක මොකද එහෙම බිල්ල අවශ්‍ය ප්‍රමාණය වැඩි පිටිපස්සට ලා කියන්නේ Tamange මනාපයක් නෑ. දැනගත්තට පස්සේ තේරෙන පණ ගන්නවා කාමේ දුන්‍යයකට අනුව වගේ බෙල්ල පිටිපස්සට ගිහිලා තියෙනවා. ඇත්තටම හැම වෙලාවෙම ඕක තමයි වෙන්නේ. නමුත් දැනගන්නේ භාවනා කරනකොට විතරයි. අපි මොකක් වෙලාවට අනු විදින රණපාරෙන් ගත කරන ජීවිතයක් අපි ළඟ තියෙනවා. හැම වෙලාවෙම අපි අනු සතුටු කරන්න ඉන්නවා. නමුත් අපි කවදාකවත් සමගි දෘෂ්ටි කෝණයෙන් අපේ දිහා බලන්නේ අපි කියන්නේ අපි තාම දක්ෂ රංගනයක ඉඳලා ඉතාමත් තාත්විකව රඟපාන නිසා අපිට සෑහෙන්න ගෙවනවා කියන්නේ. අත්‍තරේම තමයි වෙන්නේ. නමුත් අනිත් කෙනෙක්ගෙන් අහන්න ඕනේ අපේ රංගනේ කොහොමද කියලා. එතකොට තමයි කියන්නේ දැනගන්න පුළුවන් ඉන්නේ අපි කරන ප්‍රයත්න කොච්චර අසාර්ථකද කියලා. මේ ඒක තේරෙනකොට ගොඩක් පමයි. නමුත් භාවනා කරනකොට තේනවා කය අපිට ඕන විදිහට මේ හැසිරෙන්නේ. වචනය අපිට ඕන විදිහට නෙවෙයි හැසිරෙන්නේ. හිත අපිට ඕන විදිහට නෙවෙයි හැසිරෙන්නේ. ඉතින් මේක එකසයි දැක්කනම් එනවා බය හිතෙනවා. ඉතින් ඒක ටික ටික ටික ටික පේන්න ගන්න. පේනකොට ඒකට කලබල වෙන්නේ නැතුව සමස්තයක් වශයෙන් අනුගමන අපිට පිළිගන්න වෙනවා. හිත කාය වචන කියන තීර ద్వාරයේම අපිට ඕන විදිහට නෙවෙයි කටයුතු කරන්න එක සිද්ධ වෙන්නේ කර්ම වේගයක් අනුව, චිත්ත වේගයක් අනුව, හේතු නියාමයක් අනුව ආහාරන් මේක දකිනකොට ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. මම කියාගෙන තිබ්බේ මගේ කියාගෙන තිබ්බේ. දැන් බලනකොට මට ඕන විදියට නැහැ කියලා. ඇත්තටම නිින්ද ගිය කිසිම වෙලාවක අපිට ඕන විදියට නැහැ හිත. අපිට ඕන විදියට නැහැ කය. ඒ වගේම අපි මොනවා හරි දෙයක ඇලිගලි හිතියුතර වැඩ කරනකොට අපේ කය සම්පූර්ණයෙන්ම අනාරක්ෂිතයි. ඒකයි මේ තමයි ගුරුනා ගුරු ගුරුනාසේ අට්ටාලයක් කොටගෙන ලස්සන චිත්‍රයක් ඇඳලා පිටිපස්සෙන් පිටිපස්සට ගියා චිත්‍රය බලන්න බලන්න ගෝලයා දැනගත්තා ගුරුනාගේ සිත්ත්‍යගත බලනකොට තා පොඩ්ඩක් අඩියක් තිබ්බනම් අත් ආයවල්ලේ වැටෙනවා කරන්න දෙයක් නැහැ කියලා බේරන්නත් බෑ. අර චිත්තක සායභාජනෙන් ගහලා ඊට පස්සේ ගුරුනාගේ මැරෙන්න කෑ ගන්න පටන් ගත්තා මෙච්චර රත්න ලෝකප්ප සිත්ත්‍යෙම කෑවයි කියලා. ඉතින් ගුරුනා ගෝල ගෝලයා කිව්වා චිත්තකට උපමාගේ වටිනවනේ ඔබතුමා වටිනින්දා ඒ වැඩේ කරේ කියලා. එතන ඕනම දෙයකට අපි නිමග්න වෙනවා කියලා කියන්නේ මේ පැත්තේ ඉදී. මොනවාත්ම කොට වෙන දේ දන්නවනේ. නංගලේ වගන්න වගන්න තටුලේ උසගත්ත ගමන් එක පුළියේ තමයි. ඉතින් ඊට පස්සේ ආයෙත් ආයෙ මතර රඟනවා කියලා. පොඩ්ඩ පිටිපස්සේ ගිහිල්ලා බලන්න ඕන වැඩි බලන්න කොච්චර අජුවද කියලා. රඟන්න නැතුව හිටියනම් හොඳයි. අට උස්සගත්ත ගමන් ඒකයි අපිට කියන්නේ අපි මොකේකට හරි අවධානය යොමු කරමු ගානික් සියල්ල නිරාවරණය වෙනවා. අනික සියල්ල අනාරක්ෂිත තත්ත්වයකටපත් වෙනවා. ඒක ඒක තමයි බීමත් වෙනවා කියන්නේ. ඒක තමයි අපි කියන්නේ මත් වෙනවා කියන්නේ. ඒක අපි මත් කුඩු වලට මන්ත්‍රාගේ වලට බැන්නට හැම එකාම මත්සලා තමයි ජීවත් වෙන්නේ. ඒකට ආසව කියලා බුදුහාමුදුර සඳහන් කරන්නේ ආසව කියලා කියන්නේ මේ පැහිච්ච දේ. ආසව අර්ක ආසවට පස්සේ අර්ක හැදෙන්නේ ආසවලට ඉතින් ඉස්තිරිතු. ඔබ තමයි මේසු ආසව කියන කෙන ගෝඩ ඇලිය අර්ථ කියලා කියන අවක්කු පිළිතුරු කියලා කියන්නේ ඒක හොඳ තමයි සුද්ධ කරලා ගත්තදී. ඉතින් ඒ නිසා හැම කෙනාම බීලා ඉන්නේ. මොකද හරි අවධානය යොමු කරන නීතියයි කියලා කියන්නේ බීලා. ඒකට අනිත් පැත්ත ඔක්කොම විරුද්ධයි. ඒක නිසා මොන් වගේ නැටුම වගේ තමයි. අර තසුතියෙන් අර පැත්ත වහගෙන හිටියනම් ඒක විදිහට බලනකොට හොඳයි. අර තතු විධාන්න කියන වත් තමයි අර නපුතු දෙලේ ඉන්න පටන් අරගන්න ඒ නිසා මෙතෙන්ද භාවනාවට ගිහිල්ලා එක අරමුණට හිත ගිය ගමන් තමන්ගේ කය පාණින් තොල් ගියනවා වචනේ පාණින් ගියනවා හිත විතරක් අපි එකතරම් යොමු කරනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හිත අරමුණට තියාගෙන වචනයේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ටික ටික ටික ටික ක්‍රමයෙන් පැතිරෙන්න පටන් ගන්නවා අපි ඉස්සල්ලා ඒක ගැන හොයන්න යන්නේ එක ප්‍රතිසල්ලාන කියන වචන බුදුහාමරට පාවිච්චි කරන්නේ ප්‍රතිසල්ලානේ කියලා කියන්නේ සංගදීතරව ඉන්න පුළුවන් තරම්. පරියන්කේට අපි ගන්න පරිසල්ලාන කියන. අපි දන්නවා මේ පරිය පරියන්කේ ගහන කල ඉන්නේ අපි වගේම විශ්සෝ. ඉතින් ඒ විශ්සෝ ගණන් ගන්න නැහැ අපි විශ්සෝ කියන්නේ. එහෙම නැති තැනක මේ විශ්සෝ කියන්නේ කියනනම් ගල් ගන්න. භාවනා නොකරන අය මේ මහසි භාවනා ක්‍රමේ ලංකාවට එනකොට මොන තරම් ජාත්‍යන්තර සංග්‍රහවලට ලියන්න පටන් අරගත්තද මේ භාවනා කරනකොට හෙල්ලෙනවා කිය. භාවනා වලට නිරුලනවා කිය. භාවනා කරනකොට මේ කැසිලි කම්පණ දැනතල එන්නේ මේ වායු දහතු අනවශ්‍ය විදිහට කම්පණය කරලා මේක කය ලෙඩ කරන දණ ඉවරේ භක්ෂාගත රෝගයේදී මේක නර වැරදි භාවනා ක්‍රමයක් කියලා ලංකාවේ ප්‍රසිද්ධ නැත්නම් වෘත්ති වශයෙන් දොස්තරලා ගා භාවනා ක්‍රමෙට ගන්න පටන් ගත්තා. නෝ සාරිපුත්‍ර සංජය සඳහන් කළා තියෙනවා චක්‍ර ලක්ෂ වාරයක් කරකෝලා ආස්වාසිය පවත්තන්නේ මේ හිත පවත්තාගෙන යන වෙලාවදී හිත ප්‍රසආසිය කෙරේ විසිරී ගියොත් කම්පන වෙන්නේ, චංචල වෙන්නේ, හැලෙන්නේ. ප්‍රසආසිය හිත පවත්තන්නේ මේ හිත පවත්තාගෙන යන වෙලාවදී හිත ආස්වාසිය කෙරේ විසිරී ගියොත් ඉන්දති භන්දති කම්පති චලති සැලෙන්නේ නැලෙන්නේ කම්පණය වෙන්නේ ස්පන්දනය වෙන්නේ කියලා ඒ බලාපොරොත්තු නැතුව කය වැඩ කරන හැටි යන්න පුළුවන් හැම තැනක්ම ධාරිපුත් සංසේ චක්‍ර චක්‍රාකාරයේ මේ පරිගම්බිත මාර්ගයේ ආනාපාන සති කතාවේ දෙන්න කියලා කියනවා. ඒ තරම් මේකේ කම්පන චංචල යනවා. හරියට කඹේ විදිහට මිනිස්සයා කඹේ දුවට සම්බර කරනකොට කවුරුද කඹේට ගැහුවොත් මුළු ඇඟම හෙල්ලිලා යනවා. ඒ කියන්නේ මුළු කඹේ උඩ තමයි සැලසුම් කරලා දෙන්නේ කඹේට තප්පු කරනවා. ඒ වගේ තමයි මේක කර්මණකට හිතපත් වෙලා තියෙන වෙලාවේදී මේ සමබර භාවය ගැනීම සඳහා මේ කයයි හිතයි කොඩා කලම පුරුදු ඒ පුරුදු වෙන අතර වාර්ධික කම්පන චංචල යාගම පැද්දී උදේ යන ගැසි පොළවේ පිළින ගැසි එක පැත්තක් බර එක පැත්තක් සහැල්ලු ගැති එක පැත්තක් පුරුදු අනිත් පැත්තේ සීතල ගැති ගොඩාක් පේනවා ඉතින් මේකෙදී පොඩි උපමාවකට කියන්නේ භාවනා දිනු වෙන්න ඕන නම් කය පිළිබඳ තියෙන ආශාව ජීවිතේ තියෙන ආශාව අතාරින්න. කය පිළිබඳ ජීවිතේ තියෙන ආශාව තියෙනවා නම් අනිවාර්යෙන් භාවනා අතාරින්න. නිසා භාවනාවට යන්නේ ලා කාය ජීවිත අපේක්ෂාව අතාරින්න කියනවා කායේච ජීවිතේට අනපේක්ෂතාව උපට වේවි කියලා. මේ හැදෙන භාවනා ඉදරක් දුරු කිරීමේ නවාංග ක්‍රම නවයේ එකක් තමයි කායේශ ජීවිතේ චාරපෙක්කතාව පටබේ. ඉන්නේ ඉන්නේ සාසනය වෙනුවෙන් සද්ධාවෙන් කායයට වෙන දෙයක් පිටතාවයි ජීවිතයට වෙන දෙයක් පිටතාවයි කියලා අතහැරීම තමයි දුෂ්කර ක්‍රියා ෆොටෝ එකක් ඉස්සරහින් තියාගන්න. සර්වචන්දේ දුෂ්කර ක්‍රියා කරනකොට තියෙන ෆොටෝ දී ඒකදී පෙන්නලා දීලා තියෙනවා චූක සීනාන සූත්‍රයේදී මේ කායයට වෙච්ච දේ ස්ථාන කරගෙන කරගෙන යනකොට කායයට වෙච්ච දේ මිනිස්සුන්ට දරන්න පුළුවන් තත්ත්වයක් මෙතන තිබිලා තියෙන්නේ. ඒ අඩියටම කියා මිනිස්සුන්ට දරා ගන්න කරන වදසපත් ඉඳා. මේ දෙකම දැකලා තමයි සර්වඥතාඥානෙ සාක්ෂාත් කරේ. දැන් කියනවා බුදුහාම උඹලට ඉච්චර නතර දෙයක් නැහැ. මම වැඩමවට දෙන්නලා තියෙනවා. ඕකේ සුවසේ ගමන් කරගන්නයි. මේ වගේ පුංචි පුංචි යන පාරදී හම්බෙන සංඥා විතර නම් ජීවු වෙන ඉදිරියට බව ලකුණු තමයි කියලා කියන්නේ. කියන්නේ ඊට <coughs> දැන් ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ශරීරය වමට දකුණට කරකැවෙනවා ඉදිරියට නැමෙනවා නරල බිම ගෑවෙනවා ඇඟ ගෙහෙනවා ශරීරයේ ඇටකටු ඇති බවක්වත් නොතේරේ විදක නොදැන තරමට සැහැල්ලුවට ශරීරය යරකේ දෙල්ල පහත් වී දෙල්ලේ කොඳුරට ඉහළට ඇදී ඇති ආකාරයක් දැනේ ඉහළ මූණ එසවුන වේලාවට සුරතයන් දෙකක් දෙපසට ඇලෙන ආකාරයට ඉතින් මෙහාට හිස් අවකාශයක් වෙන්නේ. ඒ වෙලාව පමණයි. තව වරක හිස් අවකාශය පෙනෙන වෙලාවට සිිතේ සතුටක් ඇති වේ. එම සතුට ටික වෙලාවක් පවතී. නැවත කරකැවෙන්න පටන් ගනී. ඉස්මරල්ලත් හොඳින් පෙනේ. ඉස්මරල්ල සියුම් වන විට කරකැවෙන ගතියද හිමිහිට පවතී. මේ ආකාරය ගැන පැහැදිලි කිරීමක්ද ඉදිරියට භාවනා කළ යුතු ආකාරයක් පැහැදිලි කර මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ගමන ඉතාමත්ම හිමීට කළ අතර නොදැනෙන තරමට ගමන තව තවත් හිමීට සිදුවෙද්දී ශරීරය නොදැනී පය ගෙන යන විට ඉතා සියුම් මුළුන් රොඩක් මෙන් දැනි දැනි යද්දී මනසට ප්‍රීතියක් විකටම ඇතිවිය. ඊට කලින් දැනුණු සද බව වැඩි කැට ඇනෙන බව ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඉන්පසුව තම ඉහත සමාන්තර තත්ත්වයේ ඇති වෙනවා. කියන භාවනාව කරනකොට කුඹලෙක් අතට අහුවෙච්ච නැටි වැඩ කරන මිනිස්සෙක් අතට අහුවෙච්ච නැටි පිටක් වගේ මේක ඕනේ කාලයට අඹන්න පුළුවන් තත්යකටපත් වෙනවා. කුඹලට ඕනේ නම් සතේ උඩ තියාගත්ත නැටි පිට පහනක් ඕනනම් පහනක් ගුරුලෙක් චක්කරන ගුරුලෙක් හක්කියක් ඕනනම් හක්කියක් තෙම්බුවක් ඕනනම් තෙම්බුවක් ඕනේ කාලයට අඹන්න පුළුවන්. ඒක ඕනේ නැත්නම් ආයෙ ගුලි කරලා ආයෙ අඹන්න පුළුවන්. ඒ වගේ මේ ශරීරයේ මුතුම විදිහට ඒකේ තියෙන මේ කර්මඤ්ඤ ගතිය කියන්නේ කර්මඤ්ඤ ගතිය කියලා වැඩෙන්න පටන් අර ගන්නවා. ඔබ තිබුණ සමාලලට දල දනුකමේ කෙලවරක් වෙනවා. අනික ගමන සම්පූර්ණ මැටි පිටි වගේ වැක්කෙන ගතිය කෙලවරක් වෙනවා. අපි හිතාගෙන ඉන්නේ මේ නාසි වෙලා තියෙන්නේ, ලෙඩ වෙලා තියෙන්නේ කියන භාවනා විදියට සම්පූර්ණ අලුත් දැන් ඉපදෙච්ච බබෙක් වගේ කයක් පාට පත් කරනවා. පත් කළා ආය අඹනවා. එහා පැත්තට නමනවා. එහා පැත්තට නමනවා. මොමම කර කර අර ශරීරයේ තියෙන විෂම තත්ත්ව විෂම ව්‍යායාම වෙලා විෂම බර වෙලා තියෙනක ඔබලව හදනවා. අපේ අම්මා මට මතකයි අක්කලාට ළමයි හම්බෙච්චාම නාවනකොට වතුරේ තියාගෙන නාස් නාසේ පොල්ල අඹල හදනවා. කකුල් නොකෝ අඹරලා දෙල් ගාලා අඹරලා ඒ සීන විදිහට කියලා දෙන්නේ ඔක්කොම හදන කකුල් හදනවා ඒක යම් ප්‍රමාණයකට හදන්න පුළුවන් කියලා අම්මා කියනවා. නාවලේ වුණාට පස්සේ තමයි කරන්නේ. කාන් මේ එක එක විදිහට කොර වේලා ඉදින්නේ. ඒකට පොල් කට්ටක් පිටිපස්සේ තියෙනවා. පොල් කට්ටක් සීරෙවලා ඒ කන හදනවා. හදලා හදලා ඉතින් අම්මට බයිනද දරුවන්ට බයිනද ඔබට තේරෙන්නේ මට තමයි දන්නේ. රත්තම්ම වෙලායි. ඒ වගේ අපේ අර ධර්මයේ විශ්ි සම්පූර්ණ හදලා දෙනවා. සර්වඥාන්සේ ওই දුෂ්කර ක්‍රියා කරලා සාමාන්‍ය මද ප්‍රමාණයට ආහාර ගන්න පටන් ගත්තට පස්සේ අර සම්පූර්ණ දෙජිත පුරුෂ ලක්ෂණ සහිතව තෙදවත් තරුණ ඇඟක් හැදෙන්න පටන් ගත්තට පස්සේ උපස්ථානය කරගෙන හිටපු ප්‍රශ්නමම ගමන ගහලා ගියා. ඥානයේ රජකතු විදිහ කෙනෙක් මෙයා කොහෙද බුදු වෙන්නේ නම් ඔච්චර කන්නම් බුදු වෙන්න දැකලා දැන් ඉතින් ඔය තරුණ මදේ ඔළුවට ගහලා තියෙන්නේ කියලා අර ශරීරයේ ලස්සන මේක දෙනකොට ගමන ගහලා ගියා. නමුත් මේ භාවනා හැදෙනකොට අපි අර මෙතෙක් කරලා ශරීරයට දීලා තිබුණ විෂම විෂම බර ව්‍යායාම නිසා අදකුද වෙච්ච ඒව හදලා. ඉතින් ඒකට කරන්න දෙන එකම දෙයයි ඒකට ඉවර වෙනකන් හදලා ඉවර වෙනකන් අත තියන්න යනවා. යාම හදනවා. ඒකදී මම ඉදා කිව්වා ඒක අනිවාර්ය කතාවක්. මුචි ගමරාලයි මහා ගමරාලයි දෙන්න දැල්වටින් යනවා. ඉතින් හැමදාම පැලේ සැලේ මුන් දඩවස් කාලා ගිහලා බුදිය ගත්තාම යකෙකුට මේ පුරුටු ගඳට ඇවිත් ඉවරලා මේ පැලවටේ කරකිනවා. මුංචි ගමරාල බය නැතිලු. මහා ගමරාල බය ඇරියන්නේ. මුංචි ගමරාල බුදිය ගත්ත පස්සේ කටක් ගන්න ගොරව ගොරව යක ඇවිල්ලා දත දත ගලවලා මැද තියෙන ඔක්කොම දඩමස් කියන කාලා ලස්සන දෙටිස් කෙනෙක් හැදුවා වගේ හොඳට දත්තිකාය හයි කරලා තියෙන ගියා. මම වෙන උදේ ගෙදර යනකොට ලොකු අපරාධ ගොල් බලය මලය අපේ අත්කන්දත්ති බොහොම ලස්සනට සුද්ධ කරලා පිළිවෙලට හදලා තියෙනවා මොකද විශ්වාසයෙන් වල මෙහෙම රැයක් එක්කෙනවා ඒක දඩදඩ ගඩවල මැල තියෙන මස් කැල්ටික් කාලා ආයි හයි කරලා තියලා යනවා කියන එක. ඉතින් අයියට බයයි කියන්නේ. ඒකට අවන්නේ අයියා දඩමස් කාලා කියලා බුදියාගෙන වැඩේ යනකොට යකා ඇවිල්ලා දඩදඩ ගලවගෙන දස්ති කටේ තියනකොට අයියා බයලා නැගිටිනවා. යකා මූණ පුරාම දත්තිට උලන් ගියා කියන්නේ. පව් වෙන උදේ බලන කට හැමදැනම දත්. මල්ලි යවලු මොකද මේ කියලා. ඊට පස්සේ ගොළු වැඩි බකට යනකොට කලබල වෙලා ඇරුණා. යකාට බය වෙච්ච ගමන් යකා දත් කට පුරාම දත්තිට උලන් ගියා කියලා. මේ භාවනා කරනකොටත් ওই වැඩේට යන්න දෙන්නේ නැතුව මග නතර කරුවොත් මාගම රාට විචේරි තමයි දෙන්නේ. මම දැන් මේක දත්තිට උලන්. ඉතින් දැන් අපිට දත්තරේ වෙච්ච කට්ටිය දරපුවා කියන්නේ ආය අරදා හිටියෝ වගේ කියන්නේ. භාවනා වෙන වෙලාවදී ඔක ඔහොම යන්න වෙන චිත්තෝ ඒ ඒ චැප්ටර් එක ක්ලෝස් වෙනකම් යන්න වෙනවා. එයා වැඩ භාගෙට පටන් අරගත්තට පස්සේ පට්ටදේට ගත්තට පස්සේ නවිනන්ත කරන්න ඕනේ. ඇයි මේ වෙන්නේ මේක හොඳටද නරකටද මුන්නේ පටන් ගන්නත් වැඩි යන්න වෙන්නේ නැති. උනාට පස්සේ තියෙනවා ලොකු සාන්ති කර්මයක් කරා වගේ. බුදු මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මසාජ් එකක් දුන්නා වගේ සවුන බාත් එකක් දුන්නා වගේ සම්පූර්ණ ඇඟ පිළියම් කරලා දෙනවා. ඒකට කරන්න බැරි අපේ තර්ක මනස සැක කරනවා. අතරමඟදී හොඳට යනවා දන්නේ නැහැ නරකට යනවා දන්නේ නැහැ කියලා නැගති නතර නතර කරන්නේ නැතුව යන්න නම් කාය ජීවිත නිරපේක්ෂ වෙන්න ඕනේ. ධර්මයේ පිළිබඳ අපේක්ෂාව තියෙනවා. ධර්මයේ කාදාන නරක දෙයක් කරන්නේ සතිය තියෙනවා. මම අරමුණේ හිත පවත්තයි නමුත් කයේ කුඹලකට අහුවෙච්ච මැටි පිටක් වගේ අබල්ල බලන්න ගන්නවා. ආ මේකකොට තමයි තේරෙනවා ඒ ධර්මයේ කියන්නේ එකක් නෙමෙයි සියල්ලම. සත්‍ය සතික්වහම් වික්කවේ සම්බත්තිකක් වදාගෙන කියලා සර්වඥාදී දේශනා කරනවා සතිය වනායි සියල්තන්හි අපේක්ෂා කරන්නේ. සතිය වඩන මනුෂයාට කරණ තියෙන සියලු සුභ සිද්ධිය සතිය මගින්ම කරනවා. මේ හරිය ඔය කියන හැටිනකොට සාමාන්‍ය ආරම්භක සතියක් නෙවෙයි. සෑහෙන ඉස්සරහට ගියාට පස්සේ ඉතින් ඒ වෙලාවේදී තමයි දන්නවනම් මම මේ භාවනාවෙන් වෙන දෙයක් මේක වෙන්න වෙන්න කෙලස් අඩු වෙන තැනකට යන්නේ කියලා මේකට මේක සමහර වෙලාවට සමා සම්භාවනය කරනකොට යංග රිජින තැනකටත් එනවා. නමුත් සෝසේවාවක් කියන්නේ ඒ නිසා අදිහරට යන්න දෙන එකයි කරන්න දෙන්නේ. ගියාට පස්සේ Tamante එතනදීම අනිකස තේරෙන පටන් අර ගන්නවා ඇයි ලෙඩ රෝග තත්ත්වය අඩු වීම හරහා නමුත් මැදදී ඉවසාගෙන හිටින්න තමයි අමාරු. ඒකට දීර්ඝ පරියන්කයක් කරන්න ඕනේ නැත්නම් අතරමැදදී කටවන්න එපා දතය ලක්ටි කියන්නේ ඉතරයි. අට යවුවොත් හැමදාම දත්ති තුළ යනවා. ඒ නිසා බය අතහැරලා නිසකව ලෑස්තිලා යන්න භාවනාව කියලා කියන්නේ බුදු නාසිකාග්‍රේ වැඩක් නෙවෙයි. මුළු කය, මුළු වචනය, මුළු හිත ඔක්කොම සම්බන්ධ වැඩක්. ඒ දේ වෙන දෙයකට වෙන්න දෙන්න කියන එකයි කියන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ පරයන්කේ සිටින විටදී සිත එක්තැන් වී ශරීරය පිළිබඳව ඇති දැනීම නැතිව යයි. එවිට ඉතා සිව්ව හුස්ම දැනෙන අතර වටපිටාව පිළිබඳවද සිවුම් අවබෝධයක් ඇත. නමුත් ඒ සිතේ නිශ්චලතාවයට බලපාන්නේ නැත. ඉන්පසුව වටපිටාව පිළිබඳව ඇති දැනීම නැතිවන අතර විවිධ අවස්ථාවලදී පහත සඳහන් ලෙස දැනුනි. ශරීරය පිළිබඳ ඇති වූ දැනීමක් ශරීරය පිළිබඳ ඇති හැඩය හෝ දැනීමක් නැත. නමුත් යම් ගුඩියක් වැනි දෙයක් අවබෝධයේ ඇත. පසුව දීලුණු ගෙඩියක රවුම් ඈත් කරන්නාසේ එය ඈත් වෙන බව දැනේ. ශරීරය යම් ශක්තියක් හෝ තද රස්නේ බවක් දැනේ. මෙවිට දීද හැඩයක් රහිත නම් කරන්නතුල එකක් ලෙස දැනුනි. අවසාන පර්යංකයේදී හැඩයක් රහිත මෙවැනි දැනීමට පහළ සිට අධික හිඳීමක් ඉහළට යනසේ දැනුනි. මේ හිසතෙක්ම ගමන් කළ අතර සමබරතාවය නැතිව යනු ඇතයි සිටුනේ. දෙක තුන අවස්ථාවලදී ශරීරය මගලින් කිව්ව අවස්ථාවලදී ශරීරය ඒ නිසා තද පීඩනයක් දැනුනි. ස්වාමීන් වහන්සේ ඊට කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් හා ඉදිරියට කළ යුතු දේ පැහැදිලි කර දෙන ලෙස ඊට කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මුල් කොටස ධර්ම දේශනාවේ මතක් කර විදිහට ගස් අරමුණ හරහා බැලීමක් ඉනිවිද දැකීමක් පේනවා ඒකට සතියක් තියෙනවා අරමුණක් ලාවට තියෙනවා ශබ්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා නමුත් හිතේ එකලසට මොකුත් වෙන්නේ නැහැ සතියට මොකුත් වෙන්නේ නැහැ බයක් ඇති වෙන්නේ නැහැ ඒකට පේන්නේ තමයි බලපෑම හරහා විනිවිදලා අත අපි මේක ගුලි කරලා බලනවානේ අත ඇඟිලි විදහැරලා බලනකොට ඈත තියෙන එකක් පේනවා එතකොට Tamange අතක් පේනවා පේනදී ඇඟිලි අතේ අනිත් දේවල් පේනවා වගේ ත්‍රිමාන රූපේ පේන්න පටන් ගන්නවා අපි ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් ද්විමාන රූපේ තමයි චිත්‍රේ බලන්නේ පටන් අරගන්නේ දැන් අපි දැකලා තියෙන චිත්‍රපටවල තියෙනවා දැන් ත්‍රිමාන රූපේ පෙන්වන්න පුළුවන් ඉතින් ඉස්සෙල්ලා විමාන රූපේ එක පල්ලකේ තන ඊට පස්සේ විනිවිද දැක්කට පස්සේ සහාන දේ වෙන්නේ මොනම දෙයකවත් සීමාව නැතුව මේ ඇතුළ මේ පිට මේ මගේ මේ මගේ නොවේ කියන සීමාව නැති වුණාම අපේ සංඥාව ජීසාංශිත් එකට වතුර ස්ප්‍රේ කරා වගේ බොඳ වෙන්න පටන් ගන්නවා. මම ඉන්නවා මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට සිහිය තියෙනවා ඒක හොඳටම තේරෙනවා නමුත් මේ ටික මගේ මේ ටික මගේ නෙවෙයි කියලා ඒ දෙක අතර තියෙන සීමා මරියාදාව වඩලා මේක ජීවිත ආශාව බලපත්‍ර කරන බයක් කියලා වරනවා සීලකම් තමයි වැට ඉතින් බලනකොට කවුරු හරි වෙනස් කරලා ඇතුළට ආවේ ඉතින් ඒකට වැට ඇවිත් ආදී ඉඳමයි කරන්නේ බය හිතෙනවා වැට ඇවිදිනවා නේද ඉතින් ඒකෙන් තමයි ඊටම කවුරු අල්ලන්නේ තමයි පහුවෙන්න ඕනේ එහා පැත්තට ගන්න ඕනේ ඒකනේ සාමාන්‍යයි කර්මීතේකාරයේ වැඩි. ඒ වගේ තමයි මේ මමයේ කියාගත්තේදී අපි ගත්ත නිත්‍ය සීමාව එහාට මෙහාට වෙන්න පටන් ගන්නවා. මේ මේකට හිතට කොහොමඩක්වත් හඳ ගෑන්න බෑ. ඉත හැම හිත හැම වෙලාවෙම හැදගන්නේ නිත්‍ය සංඥාවට, සුඛ සංඥාවට, සුභ සංඥාවට, ආත්ම සංඥාවට. දැන් මෙතන නිත්‍ය නෑ. මමයා කියන එක මේ ලාම්පයක් එකක් සාරක කුට්ටියක් පේනම අතරින් මෙහා මෙතනින් මම සීමා නැතුව යනවා. ඉතින් ඒකකට නිකන් මේ පෙට්‍රෝල් ටිකක් පීරිසයක තිබ්බම ඊටර් ටිකක් පීරිසයක තිබ්බම අනික වෙලාවට වාෂ්පීකරණ වෙලා යනවා. එතකොට අපිට පේන්නේ පෙට්‍රෝල් ටික ඉවර වුණා කියලානේ. අපු පෙට්‍රෝල් වලට මොකුත් දෙන්නේ නැහැ. ඒක වාතයට ගිහිල්ලා ආයෙකතොට ගන්න පුළුවන්. නමුත් මට තියුණා මගේ පෙට්‍රෝල් ටික නැතුණා වගේ වෙනවා. ඒක අපි නිතර මේක වහලා සීල් කරලා තමයි තියන්නේ. ඒ සීල් කරන දේ තමයි නිත්‍ය සංඥාව කියන්නේ. සුඛ සංඥාව, සුභ සංඥාව කියන්නේ. මෙතෙන්දී සීලක අයින් වුණාට පස්සේ තේ මේක උගල ගියන්න පටන් ගන්නවා. ඕ මේ උගලකට ගහගෙන යනවා. ඉතින් මේක වෙනකොට ඇඟ කිලි පොළනවා. ඇඟ හීන් දාගිරනවා. අසීමිත බයක් ඇති වෙනවා. සැක ඇති වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එක උත්තරය, එක මේකයි මේකට තියෙන ශ්‍රද්ධාව විතරයි. ශ්‍රද්ධාව නැති එකනට ප්‍රඥාවෙන් මේකට උත්තර දෙන්න. දසහය විතරයි උත්තර දෙන්නේ. යා හිතා ගන්න දෙනවා මේ හැම ආරේ මේ පාරේ අම්මා ආරයන් වහන්සේ තමයි ගමන් කරන සීරුවාසලා මේ පාරේ ගිහිල්ලා තියෙනවා. උඹට යන්න ඕනේ නම් මේ කැපකිරීම කැප කරන්න ඕනේ. උඹ උඹට යන්න ඕනාට යන්න බෑ. උඹා ප්‍රතිපදාව කැවල තුන ඔබ පේන්නේ. මත ඔක ඉවසා දරා සිටින්න නම් රාෂ්ට්‍ර ලෝක ධර්මයේ කම්පා නොවන ගතිය. ඒක සතක් වුණත් දුකක් වුණත් ලාභයක් වුණත් පාඩුවක් වුණත් ජසසක් වුණත් ආයසක් වුණත් දරා සිටීමේ හැකියාව. ඒක සමථදී හම් වෙන්නේ නැහැ, දානෙදී හම් වෙන්නේ නැහැ, සීලෙදී හම් වෙන්නේ නැහැ. විපස්සනාදී විතරමයි හම් වෙන්නේ. ඒක විපස්සනාවට යනකොට මේකෙන් සන්නා සම්නද්ද වෙලා ගියේ නැත්නම් යෝගාවචරය දරුවකට දාලා දුර නැගිටලා යනවා යන්න. වැරදිලා, පැටලිලා මේකේ මේ අරමුණ නිමිත්ත නැති වෙලා ගිහිල්ලා. මොනම දෙයක්වත් නිමිති කරන්න බෑ. මොනම දෙයක්වත් අරමුණු කරන්න බෑ. සියල්ලම මේ කැඳයි කැඳ ගෑවිලා මේ හාල් මේ වතුර කියලා වෙන් කරන්න බෑ. කැඳ ගෑවුනාට පස්සේ හාල් වතුර ඒකයි. අන්න ඒ වගේ හැඳි ගෑවෙනවා, කැඳ ගෑවෙනවා. ඉතින් මේකට ලෑස් වෙනවා කියන එක හරි අමාරුයි. ඒ නිසා මරණ මොහොතේදී මේ වගේ දෙයක් වෙනකොට එතෙන්දී කොච්චර කලබලයක් ඇති වෙනවද කියනවනම් කොච්චර බයක් ඇති වෙනවද කියනවනම් එන්න ඕනේ මල දානයක් අල්ලන්න. බැල්ලියගේ බඩක් කමුණොත් බැල්ලියගේ බඩ අල්ලනවා. අම්මගේ බඩක් කියන්න බඩක් කමුණොත් ඒත් හොරයි. කොයි බඩ අල්ලයිද කියන්න බෑ. මොකද ඔක්කොම තක්කු මුක්ක වෙලානේ තියෙන්නේ. ගංගේ ගහගෙන යන්නේ අපිට ඇහැරි එල්ලෙනවනේ. මොකද මෙතන පුරුදු කරන අර්ථක කලබල වෙන්න එපා. කොඩිය කැල්ලුවත් අහු වෙනවා. ඔබ අල්ලන්නේ නැතුව හිටපන්. මේක වෙන දෙයක් වෙන්නේ නැහැ කියලා. ආන්නේ විදිහට මේ අනිශ්චිත භාවයකට පක්ෂණයකට පෙරහුරුවක් දෙන්න ආරම්භ ටික ටික ටික ටික පෙරමුණක් වෙන්න හදනවා. ඉතින් ඒක නැරෙන්න ඉස්සරලා අත්දැකලා තියෙන කෙනාට මරණයට මුහුණ දීම මේ අපේක්ෂා කරන දෙයක් වගේ. එහෙම නැති කෙනාට සීමා මරියදාවල් කඩලා යනවා. කඩලා යන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරකම් මරණයට පොඩ්ඩක් කාලින් නතර වෙනවා. ඇහැට රූප පේන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. තව හිත වැඩ කරනවා. ඒකවල තමයි පරිපාලනය කරන්න පුළුවන් සීමාවල් මොකුත් නැහැ. ඉතින් මිනිස්සු කලබල වෙන බවත් තේරෙනවා. දැන් මෙයා මැරෙන්න හදන්නේ කියලා ළඟ ඉන්න මිනිස්සු මිනි වෙටි දාපුවට කතා කරනවා. අනම්මන පටන් ගන්නකොට මිනිහක් සයම් මැරෙන්න ඉස්සෙල්ලා කොහොම මරන්නේ හදන්නේ කියලා මේ වද කරලා ඉන්නේ නෑ යෝනේ යමයොද කියලා කියනවා. ඉතින් අලු වන්න දැකලා නෑ. මේ කලබල වෙලාවේදී තක්මුක්කේදී දී යටින් ගින්දර ගෙනියන මිනිහෙක් වගේ නොසලී ඉන්න නම් මරණයට ඉස්සෙල්ලා මේ වගේ මරණයට අඳක් මේක කරකොද්ද සායන්ස් කියන තියෙනවා යෝගාවචරය තමන්ගේ මිනියට තමන්ගේ අවමංගල්‍යයට සම්බන්ධ වී යුතුයි කියන. සෙන්තරම් කල්පනා කරුවොත් නම් බැරිලා ඉන්නවා අත් දෙක බැඳලා බටේකට ඔළුව දාලා මිනි පෙට්ටියක දපලා ඉන්නවා. දැන් තමන්ම යනවා මිනිය බලන්න කියලා අනිච්චාවත සංඛාරා උම්පාරවය දාම්මිනෝ මඩාඩාමිය තමන්ඩම තමන් මරණ මේ අවසාන ගෞරවය දක්වනවා එහෙම දක්වන්නේ නැතුව සෝවාන් වෙන්න බෑ සෝවාන් වෙන්න ඉතින් ඒ වගේ තුන් හතර සැරයක් තමන්ටම තමන්ගේ මිනියට අවසාන ගෞරවය දක්වන්න ඕනේ ඒක තමයි මරණානුස්සති භාවනා කියන්නේ මේ මරණානුස්සති භාවනා කරනකොට කොහොමඩක්වත් ඉන්නේ නැහැ නිින්න යන වෙලාවේදී පොඩ්ඩක් මේක ටිකක් ගා ගන්න ඕනේ. මේක මගේ අන්තිම හුස්ම නම් එහෙම ඒක ගන්න. මේ මේ යන්නේ මගේ අන්තිම හුස්ම නම් මම නීති කිරා වැටෙයිද? ඊළඟ කොච්චර ඒකට අවධියක් ඇති වෙනවද? අන්න ඒ වගේ කම්මැලි වෙනකොට නීති කිරා වැටෙනකොට වේදනාවක් එනකොට මේක මගේ අන්තිම හුස්ම. මේක මගේ අන්තිම හුස්ම කියලා බැලුවොත් ඒක මරණානුස්සතියක් වෙනවා. එතකොට තමන්ම තමන්ගේ ආවමංගල්‍යයේ ගෞරව දක්වන අවසාන ගෞරව දක්වන ඉතින් යෝගාවචරය විතරයි ඒක කරන්නේ අනික කෙනෙකුට ඒක අවමංගල්‍යය එහෙම කරන්න වෙන එක චි කවදා හිතන්නවත් තරගයි එහෙම හොඳ නැහැ යෝගාවචරය දසදහස්වර තමන්ගේ ආමංගටි දක්වන මේ ඒවා තමයි මේ මොකද ඒ නිසා මේකෙන් ටික ටික තමන්ගේ ප්‍රතිශක්තිය ඉවසීමේ ශක්තිය, ආදී ගුණය, නොසරෙන ගුණය ටික ටික ටික ටික මේ වෙලාවේදී එකයි උපදේශයක් දෙන්න දෙන්නේ මේක ඉක්මන් කරන්න යන්න. ඒ තමයි හිතටයි ගතටයි ගැළපෙන ක්‍රමයට තමයි මේ පදම් කරගෙන පදම් කරගෙන යන්නේ. මේ ප්‍රවාහය කඩා ගන්න නැතුව හැමදාම මොන දෙයක්. ඉක්මන් කරලා නිවන් ලබන්න යන්නත් එපා. ඒකට සමබර කරගන්න බෑ. හැබැයි නිසිපතා කරන්න. කරනකොට තමයි දන්නේ නැති විදියට පුදුම විදියට ඉවසීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපචාර සමාධිය උපදවාගත් කෙනෙක් අල්පනා සමාධිය උපදවා ගන්නේ කෙසේද? මේ නැවත නැවත පුරුදු නොකළොත් නැති වී යයිද? මෙය ධාන්‍ය ඵලයක් ලෙස උපදවා ගන්නේ කෙසේද? උපචාර සමාධිය තුල විදර්ශනා වඩන්නේ කෙසේද? ගෞරවයෙන් පහදා දෙන්න. ඥානයක් තුල විදර්ශනා වැඩිම හා ඥාන නොමැතිව විදර්ශනා වැඩිම තුල වෙනස වටහා දෙන්න. නමස්කාර වේ. ධ්‍යාන තුල කොහොමද ධ්‍යාන? විදර්ශනා වඩන්න බෑ. කරන්නේ ධ්‍යානයේ හිත ගොනු කරලා කියාගෙන සීතල කරලා සුව කරලා ධ්‍යානයේ නැගිටලා නැගිට වීසේ තමයි විපස්සනා කරන්නේ සම්මතය එකක් වගේම න්‍යායයි. උපචාර සමාධියට කියයි කියලා කියන්නේ අපි මේ දැන් මම බලගන්නේ රිටිටික විතරව දේශාන් මහා ලොකු දෙයක් කියලා විදිහට මේකට මේ Google එකේ මැප් එකේ දාලා තිබ්බා SSS සිටි සමන්වල තේරුම් ගන්න ඇරිලා මට ඇදලා යලා තිබුණා අයියාවල්. ආහාර ඉතින් පොඩි දෙයක් නෙවෙයි මොකද ඉස්ලාම දාසෙනකොට අපිට මතකයි අපි ආවේ කොහොම පාර හොයාගන්න කියලා. ඊට පස්සේ කාට පාර කියන්නේ කියලා. මොනවා මොන එකක් කියන්නේ. ඉතින් ඒක දැන් අපි මේ වගේ ඉඳලා මේ මිදුලට ආවා. මිදුලට ආවට පස්සේ දැන් අපි කොහොමද ඊටකොට වෙන්නේ? ඒකයි උපචාර සමාධියලා අර මේ අර්පණා සමාධියකට යනවා කියන එකේ ඉතින් අර ගෙට නොකොට නොවුනත් මිදුලට පැමිණීම සම්පූර්ණ ගමනේ සාර්ථකත්වයේ හරි. මම ගෙට ගෙදේ නැතුව අයිතිකාරය හැම වෙලාවෙම කතා කරන්න හම් වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඒක නම් කියන්නේ ආජීවනක් කියන සම්පලස්සන ඒ කරපු එකම නැවත නැවත කරා. දැන් අපි විදුලට ගියාට පස්සේ කියනවා අද ගෙදර මනුස්සය නැහැ. ඉතින් අපිට හරි විශ්ෝපයක් වෙනවා නියම මෙච්චර හොයාගෙන වෙලිවලා මනුස්සය නැහැ කියලා වෙන කරන්න දෙයක් නැහැ ආයෙ දවසක් යනවා. ඊළ බලනකොට එදා ඉන්නේ ඉති තියෙනවා මේ මනුස්සය කියන්නේ අද හම්බ වෙන්න බෑ ඒක වරින් කියලා. ඒ විශ්ෝපේ නෝ අඩු වල අපොයින්ට්මන්ට් එකක් ගන්නනේ. ඊට පස්සේ ආයෙ දවසක් ගන්නවා. ඊට පස්සේ මනසගේ ආනාදාව එන්න ගෙට. ඉතින් අර පළවෙනිම දේ එකම දේ පශ්චාත්තාප නොවි නැවතනම් කිරීම අර තමයි ඒ ජයග්‍රහණය සෙන්ටර් බලය තහවුරු කරනවා. මේ සාක්ෂාත් කරන්නේ කිව්ව කරන්නේ ඔය විසුද්ධ මෙහෙමකදී අලුතෙන් ඊටමක් අස්ති යායකට ගහලා අල්ලගත්ත ගමන් ඊගාට ගහන්න යන්නේ නැහැ. ඒ අල්ලගත්ත ප්‍රදේශයේ මෙහෙයුම් පිරික්සීමක් කරනවා බලය තහවුරු කරන්න. මොකද මේ ගැට ආවුද කපටා කියනවද දන්නේ නැහැ, බින්දේවල් කියනවද දන්නේ නැහැ. ඔව් මේ වතුර යට හිටියොත් එහෙම ඇඟිලා තමයි ඉදිරියට ගියාට පස්සේ ගැහුවොත් දෙපැත්තෙම ගන්නවා. ඒ නිසා අල්ලගත්ත ඉඩම බලය තහවුරු කරන්නේ නැතුව ආයෙ බැටල් ෆ්‍රන්ට් එකට යන්නේ. ඒ වගේ තමයි අපන උපචාර සමාධිය ගියාට පස්සේ සමාධි පැත්තට යන කෙනෙක් නම් මේකම දහස්වර නැවත කරනවා. කරලා කරලා කරලා කැමති වෙලාවට යන්න කැමති වෙලාවට එන්න ඒ වගේම කොයි තරගෙන් හිත පැටලලා තිබුණත් මේ දක්වා ගේන්න පුළුවන් විදිහට ඒකට ඉත්තසු පාරකෝ උදෝ කියලා හිත සකස් කරන්න හැටි ඕ ආරය කරන්නේ. ඒක සාමාන්‍යයෙන් ඒ ශිල්පයට ගෞරවය කරන එක විතරයි කරන්න පුළුවන්. මේ අනිත් එක්කනා හිතන එකට දෙසරක් කරපුවාම මට මේක වශී වෙන්න ඕනේ. ඇයි තාම වශී වෙන්නේ නැත්තේ ඒ වශීකරණය කියන එක. එහෙම නැත්නම් ඊයක් ගන්නවා වගේ ඒ කොච්චර වෙලා ගන්න ඕනද කියලා කියන්න බෑ. තමයි තියෙන්නේ ඕන් මුවා තේරකම් ගන්න එක. ඒකට ආශේවණිය කියලා කියන්නේ ඒ දේම නැවත නැවත කරන්න. උපචාර සමාජයේ ඉඳලා ධ්‍යාන වඩනවා කියලා කියන්නේ මේ ගුණ ටික දැක්කම අර අතීතයේ ඥානාගත කියන්නේ ඉස්සර ආගෙත් නැහැ ද්වේෂත් නැහැ විමතත් නැහැ විශේෂෙත් නැහැ ආන්නේ තත්ත්වේ ඉන්නවනම් තමයි වාසිය අරගෙන දැන් හිත කීකරුවව දැනගෙන තමන් භාවනා කරපු අරමුණේ රූප කර්මස්ථානයේ විතරයි දෙන්න වැඩ ගන්න පුළුවන් අරමුණේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදර්ශාන ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර සියල්ල පිළිබඳව වැඩිපුර ගවේෂණයකට යනකොට අරමුණ විනිවිදින්න බෑ අරමුණ ඉදිමරණ වෙන්න බෑ අරමුණ විස්තර රස දැනගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සමහරු අරමුණේ නිවර්ණ වීම සලකා ගන්න සමහරු අරමුණ වතුරු ගහලා විශේෂුරු කරලා විස්තර කරලා විනිවිදලා බලන්න යනවා. ඒ විනිවිද විස්තර කියන විපස්සනා වශයෙන්ම අය දපනමාගත් අරමුණට ගෙවැදීම විමර්ශන වීම සමත ක්‍රමයේ වැටෙනස් දෙන්න දෙන්න පුළුවන්. ඒකෙන් ඔක්කොම විස්තර වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයට උත්තර දෙනකොට අපිට දන්න සීමිත ප්‍රදේශයෙන් ওই ටික තමයි කියන්නේ. ඉතින් ඒක නමුත් ඒවා මූලධර්ම ප්‍රශ්න. නමුත් අපි ඉන්නේ මේ වගේ වටිනා සාසනික නිසා හොඳට සංග්‍රහ වෙලා පොත්පත් වල ලියලා විස්තර දිනවා කියලා. වැදගත් වෙන්නේ ඒක නෙවෙයි ඒක අත්දැකීමක්. ඒකට පොතේ කොච්චර විස්තර ඇදලා කතාන් ඇදලා ලකුණු දාගත්තත් වැඩක් නැහැ. අත්දැකීම කරනවා. ඒ නිසා මූලධර්ම දැනුම තොන්නේකට වැඩි ආශයකින් අවුන්සයක් වගේ. මොකද දැක්ම කාක දාන්න එපා. නමුත් ඒක ඕනෑ වෙටි නම්බු කරන්න යන්න තමයි. එතකොට මේ වෙන්නේ ඒව ගැන යන වෙලාවේ භාවනා කරලා තියෙන වෙලාව නැති වෙනවා. ඒක භාවනා කරලා එන එකට වැඩිය මේක රසයි කියලා තේරෙනවා. ඉතින් ඒක නිසා මූල ධර්ම යම් ප්‍රමාණයකට අරගෙන භාවනා සඳහන් කරන එක තමයි අවදා. මේ අවවාදයක් වශයෙන් සංසාරතාවක් වශයෙන් කියන්නේ. සරයි කරුණීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත සමාධිගත වූ පසු මුළු සිරුරම පැද්දෙනට පලන් ගනී. එය මාහට දැනෙන්නේ රිද්මයානුකූලව පැද්දෙන බවක්. ඒ தත්ත්වයේදී සියලුම ක්‍රියා මනසට දැනෙනවා. නිදිමත නැත. නිින්ද ගින් නැත. නාන්ත වෙලා නැත. වර එක හිසද දෙපසට පැද්දෙනසේ තීරේ. මේ தත්ත්වය ගැන අන්න අය අසන විට හිතට ලැජ්ජා ගතියක්ද ඇතිවේ. මේ නින්දෙන් කියා සමහර අදහස් සමහරක් අදහස් කරයි ඒ ගැන හිත චිත්ත භාවයකට පත්වීමෙන් අද දින මාහට පරයන්කය සාර්ථක කරගත නොහැකි විය. හිතට තද පාරාධික බවක් දැනුණා. මේ தත්වය මා දිගු කාලක සිට පරයන්කේදී මුහුණ දෙන බා මේ தත්වය නුසුසුසු නුසුසුසු කමක්ද ඉතින් මේ අවස්ථාවේ මා අත්දකින විදින් විට ශුන්්‍යතාවය යයි මා හිතනවා ආනාපාන අරමුණෙන්ද තොර අවස්ථාවකි මා දකින්නේ ඔබ වහන්සේ සවස දේශනාවේදී දේශනා කරන ලද සිත් වැටුණා පස්සේ අද සිත් වැටුණ පසුතලයේ කිසිම දෙයක් නැත. කහ පැහැ අලු පැහැ කලවම් බරක මීබදයක් මීමැස්ස නොහිත බලන්නද මෙනි මේ தත්වයක් පිළිබඳ මෛත්‍රියෙන් පහදා දෙන්න බැරි එතකොටම පිට කෙනෙකුට මේ තමන්ගේ ඒක උනස්සක කරනවා සම්මතිය සහ පරමාර්ථ දෙක අතර ඒක වර්ග සම්මුතිය කරන වර්ග පරමාර්ථ කරනවා. දැන් ගුරුත්වාකර්ෂණයේ තියෙන ශේෂ්ඨය තුළ වෙනවා ආය ගුරුත්වාකර්ෂණ නැතරකට. කක්ෂයේ ඉඳගෙන වර්ග පොළොවේ හරන වර්ග අවකාශය කරනවා. ඒකවල අවකාශයට කීකම සියල්ල පාවෙන්න පටන් ගන්නවා. ගුරුත්වාකර්ෂණ නැහැ. පොළොව පැත්තට ආව ගමන් සියල්ල පොළොව පැත්තට ඇදෙන්න පටන් ගන්නවා. දෙකම සත්‍යයි. නමුත් අරක තියෙනකොට මේක නැහැ මේක තියෙනකොට අරක නැහැ. මේ දෙක අතරමැද හැසිරෙන්න පුළුවන් පරිණාම වෙන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. සිවිසෙනකොට කවදාකවත් අර බුද්ධ කල්පෙත් නැති එකක් ගැන හිතා ගන්න බෑ. ඒ වගේම මේ දේ වීම සඳහා දුර්ලභ කාරණා ටික ඔක්කොම පෙළ ගැහෙන්න ඕනේ. සුද්ධෝත්පාද කාලයක් වෙනවා, මනුෂ්‍යාත්ම භාගයක් ලැබෙන්න ඕන, ක්ෂණ සම්පත්තිය ලැබෙන්න ඕන, කල්යාණ මිත්‍රාශ ලැබෙන්න ඕන, ධර්ම ශ්‍රවණිය ලැබෙන්න ඕනේ. මේ කෙනාට කවුරුවරුවත් බුදුහමට පැවිද්දයි කියලා කියනවා. ඒක නම් මේ සම්මුති හැටියට උපසම්පදා පැවිද්දක් නොලැබුණාට සංසාර බය දැකලා සංසාර බයෙන් කටයුතු කරන එකට භික්ෂු කියන නාමය බුදුහාම පාවිච්චි කරනවා. ඉතින් මේ ඔක්කොම ආවට පස්සේ තමයි මෙතෙන් එන්නේ. නමුත් මෙතෙන්ද කියන තාම සැකේ ඉවර නැහැ. තාම අභියෝගේ ඉවර නැහැ. ඉතින් යෝගාවචරයට සිද්ධ වෙනවා මේක පරිණාමයක ස්වරූපේ එහෙම නැත්නම් හැඩ ගැහිමක ස්වරූපෙන් ටික ටික ටික ටික කර කර කර කර මේ සම්පා සම්මුති සත්‍යයට පරමාර්ථ සත්‍යයට දෙකටම මුහුණ දෙන්න තත්යකට යන්න මේක ඉස්සිතියේ ගෙම්බෙක් වෙන තැන. ඉස්සිතිය ඒකාන්තයෙන් වතුර ඉන්න සතා. උටු ඉන්න කොට ඒක බෑ. කොට આવොත් නෑ. ਉਹ කර්මවල වලින් බැල ගන්න. නමුත් ඉස්සිතිය මේට මේට කර්මවල ඇතුළට ඇදගෙන සමෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා. වලිගය ඇතුළට ඇද ගන්නවා. ඒකට ගෙම්බා වෙනවා. ගෙම්බට වද දෙන්න පුළුවන් කොට ඉන්න පුළුවන්. ඔබේ ජීවි. එතකොට ඉස්සිතියගේ ඉඳලා ඉස්සිතිය කිව්වොත් එහෙම ඉස්සිතියයි මේම කතාවක් කියනවලු. ඉස්සිතිය හැදෙච්ච වලක ඒ අම්මා ඉන්නවා ගෙම්බි ගෙම්බි ළඟ පැටවුන්ඩාගේ සන්තෝෂයෙන් ඉඳමු ගාන අම්බලයි. ඉතින් උඹ මේ පැටවුන්ඩ හරි හැකයක් පහල වෙනවලු මේ අම්මා අපි ගන්නව සලකා කොහේ යනවද දන්නේ කියලා ආයෙත් ආයෙ ආව ගමන් අරලු අම්මා ඔබ කොහෙද ගියේ කියලා. ඉතින් අම්මා කියනවලු මම ගොඩ බිමට ගියයි. ඉතින් පැටවුන් කියනවලු අපි කොහොමද ගොඩ බිමට යන්නේ? උඹ අපේ අම්මා නම් උඹ අපිටත් යන්න පුළුවන් නේද? අපි දොස් බෑරගමනේ. උඹ බොරුනේ කියන්නේ. කොහොමද ගොඩ බිම ජීවත් වෙන්නේ? අපිට පුළුවන් වතුර විතරනේ. ඉතින් ගෙම්බිට හරි අප්සෙට් කියලා දෙන්න විදියක් නැහැ. ඉතින් කියනවා පහේට බලව ඊට බලව මොනකට කවදා හරි මේ එච්චර තමයි කියන්නේ. ඒක කල්යනකොට ඔබ වෙයි. ඉතින් යනකොට අර කොට බිම වතුරේ ඉඳලා කොට බිමට යනකොට එන පිටරිණාමය වතුරේ ඉන්න සතාට මොන තාලෙවත් හිතන්න බෑ. ඔබේ ඉන්න සතාට හිතා ගන්නත් බෑ. ඔබේ ඉන්න සතාට වතුරේ ඉන්න හිතන්න බෑ. ඔබේ ජීවි සතාට මේ විපරිණාමය විපරිණාම අපි ඉස්සරහම මාර්ගික වශයෙන් පටන් අරගෙන ඒ ක්‍රමයෙන්නේ උරග සත්‍යපත්තනේ උරග සත්‍යනේ මනුස්ස සත්‍යට සීල කාය සත්‍යපත්තනේ ඉතින් ඒ දුක පෙරලිය තමයි මේ පෙන්නන්නේ අපි නැවත ඔබේ ජීවිතත් යනවා අර මෙතන තියෙන පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය අතර දෙක අටලැවිද ඉතින් ඒක මේ දරා කියා ගන්නවා කියන එක සෑහෙන පෞරුෂත්වයක් ඇති සෑහෙන ලෑස්තියක් ඇති සෑහෙන පිං ඇති සැලෙන එකට ක්‍රියා කරපො නැත්නම් ඒකට වැඩ කරපො කෙනෙකුට විතරයි මේක දැක ගන්න. අනික කට්ටිය හරියට පොත් ලියනවා වගේ. මොන පොත ලිව්වත් තේරෙනවා මේ පස්වට බහැලා පීනන් ටිකට ගත්ත කෙනෙක්ද කොට ඉඳලා පීනපු කෙනෙක් කියලා තේරෙනවා. පස්වට බැහැලා පස්සේ පීන නැටි වෙන අය කොට ඉඳලා පීනන උගන්නන කට්ටිය නේද ගොඩක් ඉන්නේ. කැපල් මාර්ගික ප්‍රබෝලින් භාවනා පීනන් උගන්නන. පස්වට දැකලවත් නැහැ. ඒකේ භාවනාව පිළිබඳ එන විශාල විස්තර එන නමුත් කරන වෙලාවට තේරෙනවා නම් මේක බහැලා කරපු එකක්ද කියලා. ඉතින් ඒ නිසා මේකට ගියාට පස්සේ මේ ලැබෙන අත්දැකීම කාටවත් හොරකම් කරන්න බෑ. මොකද කැප කරලා ගන්න අත්දැකීම සී. ඒ තමයි කාය ජීවිත දෙක නිර්පේක්ෂ අපේක්ෂකෙන් තොරව කැප කරලා ආවා දීලා ඉතින් ඒකට භාවනා නොකරන නින්දා කරනවා. ඒ නිසා කියනවා තමන් ඒව පේන කරන්න එපයි කියලා. මොකද අනෙක් මිනිස්සු ඒවත් දොස් කියලා පව පුරව ගන්න. නිසා තමයි පරිසල්ලාණයකට යනවා. නැත්නම් භාවනා කරන අයත් එක්ක ඉඳලා විතරක් කරනවා. ඒකෝට අනික් කටිය පිස්සු ඉඳ මේ විතර පිස්සු කියලා ප්‍රශ්නයක් නැහැ. ඔක්කොල විස්සුනේ. සාන මැදයන් ගැලටි පිස්සංගොඩ තමයි. මේ ඉස්සල්ලා හිතේවනේ භාවනා කරනකොට මේ පිළිමේ තිබ්බා වගේ ඉන්න ඕනේ කියලා. ඉතින් කට්ටිය ඉස්සල්ලා මෙහෙම පිළිමේ හදාගන්න හදනවා භාවනා කරන්න ඉස්සල්ලා මේ බත් පරියන්ක ඉන්න බැන්න භාවනා කරන්න බෑ. ඔන්නෝම විකාරයක් ලංකාවේ බුද්ධ ආගමේ තිබුණා. ඔක්කොම වල යෝගාභ්‍යාස වලට යනවා මේ වගේ ඉඳ ගන්න බැරි නම් භාවනා කරන්න බෑ. දැන් භාවනා කරන්න බැහැ. මට අර පද්මාදෙනේ ගන්න බෑ. එහෙනම් භාවනා කරන්න බෑ. දැන් මේකක් අත්දැකලා දැන් කියන්නේ භාවනා කරනකොට පස්සේ පද්මාදෙනේ පුළුවන් නම් පුළුවන් මේ බැරි නම් බැරි වෙයි කරගෙන යන්න කියලා තේසා. ඒ වගේ දේවල් වලට යන දෙල්ලක්කාර මනසක් සම්ප්‍රදායට විරුද්ධ වෙන මනසක් ඒකට රැඩිකල් මනසක් ඇති කෙනාට විතරක් යට පුළුවන්. නැත්නම් ප්‍රතිඵල ලැබුණාට ඒ ප්‍රතිඵලයට අනුග්‍රහ කරන්න ඒ ප්‍රතිඵලයට ගැම්ම දීලා ඉදිරියට යන්න හැම කෙනාටම බෑ. මේ මං කියන්නේ ඒ සෙල්ලක්කාරකම ඒ කඩප්පුලිකම කියලාදී කඩප්පුලිකේ දුකම සඳහපතුලා ගතියක් තියෙන ඕන බගුලක් වෙච්ච අය කම්මෝගෝචිකාරෝ කියලා පයින් ගතිය. ආ මේක ටිකක් ඕන. ඒ කියන සාහසික කියන වචනේ පාවිච්චි කරන සමහර තැනක. ඒ සාහසික වෙන්නේ. සාහසිකුනේ නැත්තම් මේ වැඩේ කරන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ඔන්නේ ඕනි ගිනි අඟුරු පෙච්චාවයි කියලා ඵලයන් කියනවා. ඉතින් ගිනි අඟුරු පෙච්චාවයි කියනම ඵලයන් කියලා කියනවා කාටවත් පස්තුත්තර වදින්න ඕන කමක් නැහැ යෝගාවචරය. ඉතින් ඒකට ඒ පෞෂත්වය හැදෙනකම් මේක ඔහේ වනව වනව ඉන්නවා. නිසක වෙනකම් වනව වනව ඉන්නවා. කවදා හෝ නිසක ආවට පස්සේ බලනකොට මහා බය වෙන දෙයක් නැත්තේ නෑ නිකන් මායාවක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ විශ්වාසයේ ගොඩ ගොඩ නැගෙන එක තමයි අපි යෝග ජීවිතය හරහා කරන්නේ පාර යනවා ප්‍රතිඵල ලැබෙනවා ඉස්සර සැක කරන ප්‍රශ්න කර කර ඉඳලා අන්තිමට ඔන්න ඕනේ ගිනිය ගොඩක් පිටාවයි අතරට යන දාසුදු යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. එතකන් දීන මනසිකාරය කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ඉතින් ඒක හැරෙන්නේ කොයි වෙලාවෙද කියලා කොහොමඩක්වත් කල්ලාතෝ කියන්නේ. ඉන්නේ එළඹ පෙළඹ වාසය කරන්න දවසක ඒ අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැඩෙනවා හැබැයි ඒක පියවර එකකින් නෙවෙයි මාර්ගඵලයක් ලැබෙන්නේ පියවර හතක පොළකදී විසුද්ධි වශයෙන් ඥාන වශයෙන් විශේෂ වෙලාවට පන්න දෙයි කියනවා කීතිය තීතිය තමයි ස්පර්ශ කියන්නේ උරගේ හැදෙනකොට විතර එකන හලහලහලා ඉදිරියට යනවා වගේ ඒ ගමනක් මෙහි තියෙන්නේ. හැම හැම තැනකදීම ඔයගේ සැකසහිත තරම් ඉදිරියට පන්නන්න සිද්ධ වෙනවා. ගෞතම ස්වාමීන් වහන්සේ සතෝ අස්ස සති සතෝ පස්ස සති සිහියෙන් අස්පස්ස කරයි සිහියෙන් පස්පස්ස කරයි මේ ස්පර්ශවන තැනක් සඳහන් වනවාද ස්වාමීන් වහන්සේ ස්පර්ශවන යනක් සැලකීමේදී යෝගාවචරයාට ඇති වාසිය හා එසේ නොසැලකීමෙන් ඇති අවාසිය පහදා දෙන බැලුස්. එතන යෝගාවචරයට එහෙම choice එකක් නැහැ. මම තනක් බලන්න පුළුවන් අර කරන්න බලන්න බෑ කියලා යෝගාවචරයට එහෙම විකල්පයක් නැහැ. බේන මනසට බේන නැති කෙනාට නැහැ. ඒ නිසා සංසන්දනය කරන්න අපිට මූල ධර්මානුකූලව සංසන්දනය කරන්න පසුබිමක් වේ ප්‍රශ්නෙදී නැහැ. උත්තරයක් මම දෙන්න පුළුවන්. ඒක 100ක් අරලා සම්පූර්ණ යම් කිසි කෙනෙකුට ආනාපානේ පටන් අර ගන්න වෙලාව ඉඳලම ස්පර්ශය දැනෙමින් ඥාන එයා විපස්සනාවට බර යෝගාවචරය කියලා කියන්නේ. සමහරක් ඉන්න ආනාපානේ දැනෙන හැපෙන තර දැනෙන්නේ එයා සමතේට බර යෝගාවචරය. එයා සාමාන්‍ය මට්ටමේ මේ උපදේශේ කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි සමතේට බරද විපස්සනා බරද කියලා අපි කොහොමඩක්වත් කවුරක්වත් දන්නේ නැහැ. ඒ ආනාපානට හිත දාලා කමඨාන් සුද්ධ කරන්න කියන වචනේ ගුරු රැට ටිකක් හිතා ගන්න පුළුවන්. මෙයා සමත යානිකයි, මෙයා විපස්සනා යානිකයි. මෙයාට සමත යානික විපස්සනා යානික කරනවා කියන එක පෙට්‍රල් එන්ජින් එක ඩීසල් එන්ජින් එකට හරවන්න බෑ. පෙට්‍රල් ආනේ පෙට්‍රල් තමයි ඩීසල් එක ඩීසල් තමයි. දෙකම තිබුණාට ප්‍රශ්නයක් නැහැ. පෙට්‍රල් ඩීසල් කියලා දෙකක් තිබුණාට ඒ දෙන්නත් රණ්ඩුවක් නැහැ. ඒකම මේ තෙල්ම තමයි කොට රිෆයින් කරලා ගත්තාම පැට්‍රෝල් ඒක ඉස්සර ගත්තාම ඩීසල්. එන්ජින් එකේදී රිෆයින් කරනවා ඩීසල් එන්ජින් එකේ. ඉතින් ඒ නිසා ওই දෙකම තියාගෙන යන්න තමයි පේනවනම් හැපෙන තැන ඒක අතිරේක ලක්ෂණයක් වෙනවා. ඒ නැති වුණාට ආනාපානේ ඉන්නවනම් කෙලස් නැහැ. ඒ ඒ වාසිය තියෙනවා. ඉතින් ඒ නම් සමතේට බලයි මේ නම් විපස්සනාට බලයි කියන මිසක් වෙන එක සංසන්දනය කරන්න අයිතියක් අපිට නැහැ කියන්නේ. අර හැපෙන්නේ නැති එකට හැපෙන දන දැනෙන දේ කරලා මම හැපෙන දන බලන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. හැපෙන එක පේන එක කරන මේකට අතිරේක ලාභයක් කියලා දෙයක්වත් නැහැ අර පේන එකේ ස්වභාවය. ඒ නිසා මේ වගේ දේවල් වලින් අනවශ්‍ය මූලධර්ම ප්‍රශ්න හදාගන්න එපා. තමයි ඉදිරිපත්ශක්තිය අනුව ඉදිරියට යන එකයි කරන්නේ. දීවි කියසිනේ මාත්‍ය. ඒ කියන කටින් කියනවා. ඇරිලා ඇරිලා වෙනවා. යකටම ඇරිලා වුණේ කියලා අදකම ගණන් ගන්න මෙයා ගණන් කියන දවල්. ආවි දාස් ඉස්සද ඉඳලා මේක මට ඉස්වත් කරනවා කියන ආන්දෝලව ගෙදර යන්නේ. කොහෙද? අනිවාර්ය භාවනා මාස්ටර්. මම ගාර දර්ශනා භාවනා මාර්ගයේ පොතක් වෙනවා. ඒ පහේ සමහරට මේ වල සංහේ ඒක බලනවා සීව දැනන සීනේ ඉතර උදම් භාවනාවෙන් වගේ බැලුවා පස්සේ කඳුබඩ හිතා ඉන්නවා සීනේ ගන්න ඒ ගානන්ට වදිනවා ඒ භාවනා කරන ඩායිටි මම කියවා මේ සැරේ මරණය ඉතිරිවයි ඇත්තට ගන්න ඒක නේද මම බලාගන්න තමයි ඉඳා බලන්න ඉගෙන ගන්න තියෙනවා කියලා. සංකෝ මම ඉගෙන ගන්න නෑ කියලා. තියරි ඉස්සර කියලා. දෙක. අපේ අම්මත් ඒක දෙන්නේ. නෑ චැන්ද දෙකයි. ඔව්. ඉස්සහා හම්බුවමයි ඉතර හම්බුත් කොහොමද? මම ඉතින් බාලා කරන්න ඉස්සර දාන්නේ. පුතුන් බලන් භාවනා කරනවා. ඒක නේරුවා මොනවද භාවනාවෙන් ගන්න කියලා ඉස්සර කරුවා. මම ඒක තමයි හිතන්නේ. මට අතන මුස්තකේ ඔගේ නිකම්ම කැරකෙනවා වෙන උසුස් නැහැ මම පරිගුව උපසම්ම ඉඳගන්නතු භාවනා කරන්නේ මේලෝ තුනේ ඉන්නේ යවම ඉඳලා හිත යන්න කොහොමද දැන් නිවන් නිවන් නැකලා ඇති ඒක නිසා ඒක වැඩ ඉවරෙච්ච ඉන්න වෙන්න නිවන් නැහැ ඉතින් ඇයි මම නෑ නාන්ට කිව්වා මොනවා කියන්නේ පස්සේ මම නන්ත මට දවස් දෙකක් ඉඳලා යන්න දෙන්න කියලා මම කියවලා නැහැ සම්බුද්ධියේ මම දවස් 20ක් මාසේ 10 වෙනිදා ගිහලා ලාවු 14කට ඉස්සෙල්ලා මේක මාසේ 10 වෙනිදා ඉන්නේ සෙන්දල් තමයි ආවේ මොනකට දැරට මොකක්ද කරන භාවනාව සමන් කරන්නේ මොකක්ද විදර්ශනා පොතේ පොතේ මොකද තමයි අරගුණ කරන්නේ මොකද්ද මොකක්ද බලන භාවනා කරන්නේ ඉස්මෝ යනවා එතකොට Taman දැන් හුස්මේ ඉන්නේ පිටසනක නෙවෙයි. හුස්මට දැන් හිත පිට දැන් හුස්මට හිත ගියා කියලා දැනගන්නේ කොහොමද? හුස්මයන් අරමුණු කරන ඉස්සෙල්ලාම හිතින්ම දෙන ඊපස්සේ ඊපස්සේ ඉස්සමයි ඊපස්සේ ඉන්නේ ආ හුස්ම මේ ඉන්දින අරමුණෙන් නැත්තම් ඊපස්සේ හිතින් ඉඳලා ඉන්දින කියලා මෙතන එනක මම ගන්නවා මගේ ප්‍රශ්නේ දැන් කටිකේ වෙලාවක් කියලා හිතනකොට Tamange ඉන්නේ ආනාපාන වැටෙනවා. දැන් පිළිවි වැහිලි වැටෙනවා. දැන් මගේ හිත ආනාපානට ගියා. දැන් මගේ හිත සිඹීම හැකීම අර දෙකේ එකට ගියා කියලා Taman දැනගන්න කොහොමද? අර මොනට මගේ හිත ගියා කියලා දන්නේ කොහොමද? පහසක් <laughs> එතකොට දැන් මගේ හිත තියෙන සිහිය එහෙම සිහිය තියෙන හිතේ සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා හිත අනපාන කියන්නේ හුස්මට එතකොට හුස්ම දැනෙන්නේ හුස්ම වැටෙන්නේ හුස්ම ඇඟෙන්නේ මොකක් පිළිදෙන්නේ දැන් මොකද්ද දැනෙන්නේ තමයි මයි යමක් අදිනවා වගේ දැනෙනවද නැත්නම් දොරක් යන්නවා වදිනවා වගේ දැනෙනවද නැත්නම් ඔසුදු බට්ටෙක් පැද්දෙනවා වගේ දැනෙනවද මම මේ නිදර්ශන පෙන්නනවා වේදනාව කියන්නේ හිත කියලා නෑ ආන බලන්න මම කියන්නේ ආනාව බලන්න හිත ගිය වෙලාවේ හුස්මට හිත ගිය වෙලාවේ තමයි දන්නේ කොහොමද හුස්ම කියලා වේදනාවක් කියන ආන බලන්න කියලා නෑනේ වෙන දේවල් කල්පනා ආන බලන්න කියලා නෑනේ යම් වෙලාවක තමයි හිත අරමුණට ගියා නම් පිම්බීම කියන සමාන. අර පිම්බීම වැටීම කියන දැන් මම හිත පිම්බීම වැටීම කියන්නේ වෙන තැනක නෙවෙයි කියලා කොහොමද සාහිතිය? කොහොමද දන්නේ? එච්චරයි. අන්න ඒක සූත්‍ර කරගත්ත දවසේ අම්මා උගස් වෙනවා නැත්තම් මොදි. අතමා කෙනවා. නෑ ඉඳගන්න හොඳට ගිහිල්ලා පටල වෙලා වාඩි වෙලා දැන් තව ඒක ලන්නත් තරනවා ඉති කියනවා වේදනාවක් සද්දේනවා කියනවනේ සමන්නේ. ඒකට ප්‍රශ්නයක් නෑ. යම් වෙලාවක තමයි තේරෙන්නේ ඊවගේ බාධාවක් නෑ මගේ හිත දැන් අරමුණට ගියයි කියලා. එතකොට හිතෙන් අහන්න ඕනේ නැත්නම් දැනගන්න ඕනේ කොහොමද මම දන්නේ දැන් ගියේ පිම්බීම ඇකිලිමද කියලා. ඒක එක්ක අඩුවානේ ගිය වෙලාව මේ පිම්බීම මේ ඇකිලිම නෙවෙයි. මේ ඇකිලිම මේ පිම්බීම නෙවෙයි කියලා දෙක වෙන් කරන්න පුළුවන්. ඒක එනනම් ඒකට බලලා. ඒ කියන්නේ අපි කියනවනම් පොඩි දෙයකට වින්දාම මේ ඇස් පැත්ත මේ උල පැත්ත කියලා දෙකක් තියෙනවා. පොට්ටේ ගුරුණක් කීයකින් එක. අතගාල කීයකින් මං කියන දේ තේනවා. ඔය විදිහ දෙකට බින්දාම ඇස් පැත්ත උල් පැත්ත කියලා දෙකක් තියෙනවා. ආන් ඒ වගේ මේ පින්දීම මේ හැකිලිම කියලා දෙක වෙන් කරගන්න පුළුවන් නම් අන්න ඉදිරියට සාරක් පෑදෙනවා. ඒක සුද්ධ වුණේ නැත්නම් ඔය බඩ පැවෙනවා අනම්මනම් ගොඩක් තැන් වල හිතන ඒ ඔක්කොම වෙන්නේ එන්නේ නැගීමට දැනෙන හිත කියලා. නරතර නන්නතර ඉන්නේ නැගීම පෙනෙති ඉන්නේ නැගීම ඉඳකිව නා පේන්න පුළුවන්. අර වැටික පේන්න පුළුවන් නැත්නම් කතාව උත්තර වෙන්න පුළුවන් වුණා ඒක ඒකට ප්‍රශ්නයක් නැහැ. එතකොට නම් පාර කියලා දෙන්න පුළුවන්. මට දැනගන්න ඕනේ දවසක් භාවනා කළෝ පැයක් භාවනා කළෝ එක චිත්තක්ෂණේකාරී තමන්ගේ හිත ඒ පිළිම ඇක්ලියට ගියාම කොහොමද සාති කරලා කියන්නේ මගේ හිත බින්දින ඇලිකට කියන්නේ වෙන දෙයකට ගියේ නෑ කියලා අපේ ළඟම උත්තර දෙන්නේ එතන සක්මන ගන්න ඕන සක්මන් කරනකොට මගේ වම පය දකුණු පයට හිත ගියා කියලා කොහොමද දන්නේ ඒක නම් මම සාමිනේ ඒ කියන්නේ තමන් පය තියෙනකොට විසිවිල්ලකද ඉන්නේ සද්දකද ඉන්නේ විමාදිනකද ඉන්නේ කියලා දෙයක් කරලා කියන්න බැරිද? විමාදිනක කියා ගන්නවා. දැන් අපි බිම කියන එක වදිනක තේරුමයි කියන්නකො තමයි තේරෙන්නේ බිම වදිනව මොකක් වගේද මොකේ මොකක් වදිනව වගේද කියන්නේ සාමචාර වැඩි සමාජාචාර කපුලට විස්තර දෙන්න මේකට තමයි කියන්නේ අද එතකොට මේ දැනෙන වෙලාවේදී සාද ගතියක් විදිහට තේරෙන්නේ රස්නියක් විදිහට තේරෙන්නේ නැත්නම් චලන කම්පන දෙයක් විදිහට තේරෙන්නේ මොන විදිහටද ඒ වෙලාවේ පියවරෙන් පියවරට තමයි වැටෙන්නේ. පොළේ වදිනකොට හයියට තද ගතිය වැඩෙනවද? නැත්නම් පොළවේ සීතල පයේ උණුසුම වැටෙනවද? නැත්නම් වැලි ඔක්කොම පපඩම් පිරනවා වගේ තරී තරී ගහිලි ගිල. අනේ ඒ ටික තමයි ඕන කරන්නේ. ඒ වගේ කරනකොට හුස්ම ගන්නකොට මොනවද දැනෙන්නේ? හුස්ම පිට කරනකොට මොනවද දැනෙන්නේ? එච්චරයි. එතකොට වෙන වෙන දේවල් දැනනවා කියවනම් හුස්මේ නැහැ. අර ඉන්නේ කිසිම කරනකොට තමයි අර එතකොට බෙන්දී දැක්කම ඉඳදිද ඒක පේන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. මම භාවනා කරන වෙලාවට තමයි. ඒක බලන්න බෙන්දී දැක්කේ විතරක් කොටු කරලා. ඒවා පේන්නේ නැතුව පටන් ගන්නකොටම මේ පිම්බීම මේ හැකිලිම කියලා ඒ දේ මේක කරගන්න පුළුවන් නම් ඔය ඔක්කොම ආඩම්බර ඔක්කොම ආයිෂම් වෙනවා. ඒක විශ්ව කරන්න දරුවා මේ ආයිත්තන් විතරක් පෙන්වන්න ගත්තොත් ඒ ඇරි හැදියා. හිතට කියන්නේ නිකන් බොරු කරන්න එපා. කරන හරිය කරොත් නැත්නම් ගෙදර බලන්න. ඒක හොඳට මුදවට නාලා කාලා සුද්ධ වෙලා සක්මන් කරලා ගිල්ල වාඩි වෙන්න. වාඩි වෙලා බලන්න මගේ හිත පිම්බීම හැකිලිමට ගියා. දැන් ගවන්න තේරෙනවනේ. හොඳට බලන්න මේ ආම්රගේ මොනවා කියලාද තේරෙන්න බැහැ දැන් අනිදා කියලා මොනවද කියන්න බෑ කොහොමද දන්නේ. ඒක තමන්ම තමන්ගේ ප්‍රශ්න කරගන්න. මේ පිසුදුකම ආවට පස්සේ ඉදිරි ඔක්කොම පෙරදැයි. නැත්තම් එළවනවා. ගෞතම ස්වාමීන් වහන්සේ අවසරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් විදක් අසා අවබෝධ කර ගැනීමට මහා සංඝ රත්නයේ කල්යාණ මිත්‍ර සේවනය සිනක්ද කුසලයක්ද ඇයි එය දැන ගැනීමට මිනිසුන් උත්සාහ නොකරන්නේ? අනායම් පාදා දෙනවා. අනේවින අනුගේ දීනි හිතන්න යන්න එපා. තමන්ගේ වැඩ බලාගන්න. mind your own business කියලා මම කියන්නේ mindfulness එකට. මේ ඇයි මට මේව කරනකොට අනික් කට්ටිය කරන්නේ නැහැ. ඒ මිනිස්සු මොනවද නිරිසත්තු වගේ මම නම් ශ්‍රේෂ්ඨයි කියලා ගන්න හදන්නේ. අනික ඔයාලට කිසි බැංගීමක් නැහැ. මම හරිසෝ අනික් කතිය හරි නෑ කියලා. ඒ බයිලවට අපි අහුවෙන්නේ නෑ. ඒක නිකන් මේ තමන්ව පිට කතා ගැනීමක්. ඒක ඕනේ නෑ. දැන් හම්බ වෙච්ච වෙලාවේ අනුගේ සීනි කරන්න යන්න එපා. දැන්වත් අඩු ගානේ මේ කරගත්ත එකේ මෙතෙක් කල මාත් හිටියේ ඔය බෝට්ටුවේ තමයි දැන් යන්තම් මේ අතක් අල්ලගෙන විතර ඇදින බෝට්ටුව ගොඩ වෙලක් නෑ තාම. ඒ නිසා මේ වැඩේ බලන්න මිසක් මේ අනික් මිනිස්සු මේ කොයිද අපි ගන්න කියලා බලන්න යන්න එපා කියලා මට භාවනා උගන්වපු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මාන දෙකක් භාවනා මධ්‍යස්ථානෙ හිටියලු. ඉන්නකොට සංඥා වාචලා ඉන්නේ කිසිම කෙනෙක් ගාව කිසිම විනයක් නැතිලු. යන්නේ නතර කතා කරනවා. මෙච්චර ශ්‍රේෂ්ඨ මහසි සයද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා භාවනා කරනකොට මෙතන ඇවිල්ලා ඉන්න කිසිම සංඥා වාචනම කරන්නේ. කිසිම විනයක් නැතුව මේ සාධික ඔළුව පුපුරන්න ගියා. දැන් ඉතින් එන්නේ ඒගොල්ලම කියාගන්න. මෙතෙන් ඇවිල්ලා හැසිරෙන්නේ බොහෝම ලාමක කාලෙට. ඊට පස්සේ හිතාගත්තලු මේ වැඩේ හරියන්නේ නැහැ. භාවනා කරනකොට මේක පිළිවෙලක් තියෙනවා. මේක මොකක්වත් නැහැ. අවුෙන බණට ෂූමින් සාර විදලා තියෙන ඒ සාති කියලා කියනවා භාවනා කරන කට්ටිය අනුන්ගේ දේවල් බලන්න යන්න එපා. තමන්ගේ වැඩ බලාගන්න. දැන් ඊට පස්සේ කාමරෙට ගියාට පස්සේ දැන් මේක දෙකක්. අනුන්ගේ දේවල් බලන්න නැතුව ඉන්න බෑ. මොකද ඒ සාති හරියම විදිහ කරපහම මේක. ඒක හොඳට විනය දන්නව රකින්න. ඉතින් ඒකට පේන්නම කිසිම කෙනෙක් විනය රකින්නේ නැහැ. මේ ආන්දරෝ කියන ගුරු ආන්දරෝ කියන අනුබිදවල මොකක් බලන්නේ. දැන් මේක කරන්න බෑනේ. සයිට් වල තේ වෙන්නේ නැහැ. ඉතින් කාමරේලා නිින්ද ඇටෙත් ඇතුළේ ඉන්නකොට ඉන්නකොට දැක්කලු මේ කුංචි ගෝස්ලක් අරගෙන මෝදට ගිය මාළුකාරයෙක් වගේ Taman ඉන්නවලු මෝද බැල. රුවල් වලුවල. ඒකට ඈත මෑත තියනවලු රුවල් වලු අනික් මාළුකාරයෙක්. ඒ Tamanne පේනවලු ඈතින් එනවා විශාල ගුණාටුවක්. ඉතින් කුල්ලුවන් තරම් කෑගහලා කියනවලු අනික් කටේට මිනිස්සුන්ගේ ගුවල් බාපල්ලා දැන් සුලකක් එන්නේ ගුණාටුවක් එන්නේ කියලා මේ උඹක් ඈත ඉන්න නිසා අනිකට කෑවලා ඉන්න වෙලාවේදී ඒක පාට මතක් වුණා කියපෝ මේ අනුන්ට කෑ ගහන්නේ මගේ රූලක් බලන්නේ උඹට කරන්න තියෙන්නේ අනුන්ගේ රූල් බලන්න කෑ ගහන එක නෙමෙයි උඹේ රූල් බලන්නේ උඹටත් ওই ගුණාටුව එකයි එදායින් පස්සේ භාවනා හරියට. ඒකේම මේ ඉංග්‍රීසි ලයිෆ් කියන පොතේ ලියලා තියෙනවා. අපි භාවනා කරන්න ගියාම උගාක් වෙලාවට මන්නම් හරි ෂෝක් අර බබා හරි නෑ. ඒක තමයි භාවනා කරන කට්ටිය කියන මානසික. ඒ භයානක රෝගයක්. මේ පිළිකාවට වැඩි ටිකක් අමාරුයි. ඒක කර්මා කළ බදක කියන සංසන්දනයේ ගියොත් කිසිම භාවනාවක් නැහැ. සංසන්දනයෙන් තමයි මේ ලෝකේ තියෙන තරම් ජඩ වැඩ තේරම ඇති වෙලා තියෙන්නේ. අපේ දින සමානකම බලන්න හැම කෙනෙක්ම ජීවිත පරිත්‍යාගය කටයුතු කරන්න බැරි කමට ඒක කරන කේන්ද්‍රය ගෑ වෙනවා අඩුපාඩුකම් තිබෙනවා. ඒක නිසා ඒක මනුස්සකම පිළිබඳ එක මිසක් අපිට කවුරුත් ගැන ඇවිල්ලා අයිතිවාසිකමක් නෑ. මොකද අපි ඒ තා අපරාධ කරලා තියෙන සංසාරය. පරද්දගෙන තියෙනවා. අපිට කොහෙද අයිතිවාසිකමක් තියෙන තව කෙනෙකුට වැරදි වල දෙන්නේ ඒක තමයි. මේ භාවනා ජීවිතයේ භයානකම තැන තමයි නැත්නම් පැවිදි ජීවිතේ. එනත් ආධ්‍යාත්මික ජීවිතේ භයානකම තැන තමයි අනුන්ගේ වැරදි නිසා තමන් පව් කරගන්නේ. මම කියන්නේ ඒකයි. අනු වැරදි කරන්නේ පව් සිද්ධ කරගන්න තමයි. ඉතින් යාගේ පව් යාර කරගන්න කියන්නේ අපි මේ ගොඩාක් වරදිගේ කතා කියාගත්ත අපි පාරි ගියා. ඒව නැත්නම් අනුන්ගේ වසුද්ධ කර කර යන්න කොට අර ගන්න ගමනක් නැහැ. ඒ නිසා තමන්ගේ වැඩ පිළිවෙල බලාගෙන යන්න මේ වගේ ප්‍රශ්න මතුවෙන එක නම් සාධාරණයි. නමුත් උනන්දු කරවන්න එපා ඒ වගේ දේවල්. දර්ශාවෙන් වාස. ආනාපාන සති භාවනාවේ යෙදෙන විට සමාධියටපත් වී ගැඹුරු සමාධියටද පත්වන අතර සමහර අවස්ථාවලදී සති ගණන් සමාධියවත් පත් නොවි පවතී. මෙසේ වන්නේ ඇයි? කියා මට සිතේ. නැවතත් පිටිගමන් පෙර පරිදි සමාධිය ඇති වේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන මේ ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේක තමයි සනින්තය කියන්නේ. කිසිම දෙයක් සිද්ධේ නැහැ. විපරිණාමය කියලා කියන්නේ දවසක හදිනවා දවසක නැහැ. හැබැයි මේක ලියලා තියෙන විදිහට හරි ගියේ නැති වුණාට නැවත හදින්න තියෙන ප්‍රබල ප්‍රභාවේ නැති වෙන්නේ. දාහරි ගියා පිට බලාපොරොත්තු වෙනවනේ. ඉතින් එතකොට හරියට වහගන්න හිතනවා අනේ බලමුකෝ මේ ඔක්කොම කරන්න තියෙන දේවල් කරලා ඉවරලා බැලුවා ඕ හරියේ නෑනේ කියලා. නමුත් Tamanට පස්සේ තේරෙනවා ටික දවසක් ගියරත් ආයෙ හරියනවා. ඒ කියන්නේ හරියේ නැතිමයි කියලා නැවත කරන්න නැවත හරියන තියෙන අවස්ථාවට මොනවක්වත් වෙන්නේ නෑ. කිසිම දෙයක් එක විදිහට පවතින්නේ නැහැ. මේ විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාමය අවබෝධ කරගන්න කටයුතු කරන එක මේක වාසියට ගන්නවා. එහෙම නැතුව මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක නම් ඉල්ලුම සැපෙම නීති කරන එක නම් මම කනගාටු වෙලා පස්සට අපිට දාලා ගහලා යනවා. එහෙම කිනාට ආධ්‍යාත්මික ගමනක් නැහැ. මතක තියාගෙන ඉන්න පළවෙනි දවසේ හරියයින් තේමින් තේන්නේ මට පිළ තියෙනවා එකලස් වුණා එකලස් වෙච්ච වෙලාවේ හරි දැන් එකලස නැහැ. ඒක තමයි චිත්ත චිත්ත සුප්පාලකෝ විදෝ කියන්නේ අනිත් දවසේ ඒක හරියන්න පසුබිම සකස් කරන්නේ කොහොමද කියන එක හැමදාම අපිට පුහුණු කරනවා. මේ නිසා හැමදාම භාවනා ජීවිතය අලු. අපි හිතන දේවල් වෙන්නේ මේ නැතුණට අපි අරින්නේ දීයටි දක්යන් අනුව කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. ඊට පස්සේ අන්තිමට තේරෙන පටන් අර ගන්නවා. කාඩ් කුට්ට මේ අතට කොයි කොලේ ආවා අනල දෙනකොට කාඩ් කුස්සියේ අත කොයි කෙලේ ආවත් කියන කොලේ දිනා ගන්න කියලා. අපිට තියෙන අපිට කිය දැක මේ කුස්ස මට දීපන් කියන. අනල බෙදනකොට කාටිපට හොඳ හොඳ අටක් ආවට පස්සේ හැම වෙලාවෙම හොඳ අටක් එනවා. ඉතින් කාඩ් ගේමක් නැහැ නෝකේ. මේ චිත්ත කාඩ් කුට්ටමේ හිතේ 52යි ගන්න. කාඩ් කුට්ටමේ කාඩ් 52යි හිතේ 42යි. ඒ වගේම රූහිත හාරද වගේ හතර දෙනයි මේකෙත් තියෙන්නේ පත වියාපෝ තේජෝ වායෝ. අනල බින්දුවේ නැත්තම් කාටකොට්ටුවේ ඥානසුත් නැහැ. ගේමක් නැහැ. අනන බින්දුවේ නැත්තම් කොහෙද හැම පාරම අපිට ආගිය හතර දෙනා විතරක් එනවනම් මොන ඕනේ වෙයිද? නැවත කමරාව සිල්ගණ්ඩ ගිහින් ඉවරලා සිල්ගණ්ඩ යන ඉස්සෙල් දවසේ හැන්දෑව බూరు කෙල්ල ඇවිල්ලා කායි කුට්ටම ගැවවලු හැවසුරුවා. එතරම්වලු බුද්ධයට ඉන්න පොත කියන්නේ. දෙකම එකදයිස්නේ. පහුවෙට උදේ පාන්ද නැගිටලා කායි කුට්ටම ඉන්නේ ගහගෙන පන්සලට ගිහිල්ලා දැන් දාහනේ වරඳලා කියලා මේක අරගෙන දිගාරිනකොට වැඩි තට්ටු. දැන් බුද්ධයට ඉන්න පොත නෙවෙයි ගෙනත් තියෙන්නේ කායි කුට්ටම. ආන්දර පිටිපස්සෙන් ඇවිල්ලා වළු මොකද උපාසක මාත්‍යා වංග වලට කියලා තියෙන කාට කුට්ටම කියලා නෑ නෑ ස්වාමීන් වහන්සේ මේකේ ලොකු බරක් තියෙනවා කියලා ආයතන දෙන අදිබ්බල් මේ ද්වීප හතරට අධිකම් කරන්නා වූ රජවරු හතර දෙනෙක් හිටියා කියලා හේ හතර දෙනෙක් නිසා මේ රජවරුන්ට මහේසිකාවන් හතර දෙනෙක් ප්‍රධාන සේනාපති හතර නැගිට බෝරු හතර නැවලු. මේ රජ 14 දිශාවට හතර මොනවාද කොදේව් හතර රජකම් කරන මේ රජු දස රාජ ධර්මයෙන් කියන 10 කොලේ ඉස්පස්. නව ලෝකෝත්තර ධර්ම සීපත් කරමින් කියන නමේ අෂ්ට ලෝක ධර්මයේ නොසැලී කියලා අටේ කොලේ හිටියා. සත්‍ය බෝධිවාක්ෂික ධර්මවලදී සයාකාරෝ ඉන්ද්‍රියන් দমনය කරන්නේ පංච වස්තාරකණ්ඩ රැකෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ත්‍රිලක්ෂණ අවබෝධ කරනකොට දෙවිවරු අධිපති සක්තු දෙවියන් දැස්සාර කරන්නේ. පාවුලෝ සාර. ඔගමර ලොකප්පයි කියලා දුන්න බාරක් වගේ. නිසා කොහෙන් පටන් අරගත්තත් කාඩ් කුට්ටම මාරු කරලා ගෑවි නැත්තම් කාඩ් ගේමක් නැහැ. සම්බදානම් වල යනකොට සමාධිය එනවා නම් මොකටද බුදු කියන්නේ? එන්නේ නැහැ. ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍ය උනට අරින්න එපා. චිත්තසුප්පාල බෝධෝ ඒ කියන සත්‍යෙදි විගාඩ කරන් කියන මොකක්ද කියලා දැනගන්න තමයි අපිට මේ නාම නිර්මාණ ශිල්පයක් කරගන්න. අපිට කල හැක්කක් තියෙනවා. ආයත හරිය ආධාරිය නැහැ කියලා ඒ චෝදනාවක් වෙන්නේ. ඒක කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව ඊගාට කරන්නේ කරන්න. ඒක ඇහුවයි කියලා දෝෂයක් නැහැ. නමුත් ආලා හිත වැටෙනවනම් ඒක නෙමෙයි භාවනාව කියන්නේ. අපිට එන ගාන හදන එක අපිට තියෙන. අපිට මේ ගාන දීපන් කියලා විභාග කියලා කියන්න බෑනේ. තියෙන ගාන හදන එකයි තියෙන්නේ. ඒ නිසා දීයේ සත්‍යයට අනුව දත්යන් අනුව ඊගාවට කළ යුතු දේ තේරුම් ගැනීම තමයි චිත්ත චිත්ත සුප්පාද වෝවිදෝ කියලා කියන්නේ. භාවනා මනස්කාරය උපදාගන්නේ කොහොමද? මේ අවුල් ඉතකින් එක එක එක නාන තියෙන සුපිරිස බුදලයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඊයේ රාත්‍රී අවසන් පරයන්කේදී ආස්වාසය හා ප්‍රාස්වාසය පිළිබඳ සිහියෙන් සිටියමි. නවාගත් අත්වලින් පටන්ගත් විදුලි මෝටරයක වන් කම්පනයක් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් මුළු මුළු කය පුරා පැතිර උච්ච අවස්ථාවට පත්ව උච්ච අවස්ථාවට පත්ව නැතිව ගියේ. ඉන්පසු මේ හේතුවෙන් හටගත් හුස්ම පිළිබඳ සතිය දිගටම පවතින රූමෝද්ගමණය භාවනාවෙන් නැගිට පසුවද පැවතින. දෙක අද උදෑසන ආරම්භක පරයන්කේදී මිනිස් රූපයක් විශාලවද ඉන්පසු අපැහැදිලි මූණක කැපී පෙනෙන ඇස් සුගලක්ද ඉන්පසු කැප්ටොප්පියක් ලාගත් කොට කලිසමක් ඇඳි මිනිසෙකුද දුටිමි. ඉන්නතුරුව නැවත තානාපාණයට යොමු වෙමි. මිනිස් රූප හඳුනන අය නොවේ. එම අධ්‍යක්ීම් භාවනාව හා සම්බන්ධ ඒවාද මෙබඳු අධ්‍යක්ීම් ගැන දැක්විය යුතු ආකල්පය කුමක්ද පහදා දෙන්නේ. තමන් ඉඳ ගන්න වෙලාවේදී පරියන්කයට යන වෙලාවේදී සංඥාවේ හැටියට තමයි එක එක දේවල් පේන්න පටන් ගන්න. අපි කවදාකවත් පරියන්ක දෙකකට සමාන සංඥාවෙන් වාඩි වෙන්නේ නැහැ. ඒ ඉඳ ගන්න සංඥාවේ හැටියට විවිධ විවිධ දේවල් පේනවා. නමුත් අපිට තේරුම් අරගන්න තියෙන්නේ නැත්තම් මනින්ද තියෙන්නේ මේ මොන උසුළු විසුළු බෑවත් මොන සංඥාවක් මොන නිමිතියාවක් මූල කරපත්තානේ හිත පවත්තන්න දක්සයි නම් එයා වත්තන්න බෑ කාටවත්. ඔත් මේ වෙනින දේවල් මොනවද බලන්නේ කියලා මූල කර්මස්ථානේ පාවා දෙනවනම් ඉතින් යාමාර පාක්ෂික කොහොමද? සෙලස් සැකේ තමයි දුවන්නේ. ඒ නිසා විවිධාකාර යම් බාධක දෙමින් තරයක වගේ විවිධ බාධක එනවා. නමුත් සමහරවිට තියෙන්නේ Taman ජය කරන සදා යන්න ඕනේ වෙන විදිහකට කියනවනම් මේ මොන සංඥා මොන දේවල් රූප, ශබ්ද, ගන්ධ රස එනවා අඩුයි සාමාන්‍යයෙන්. හැඩ ස්පර්ශ මේ මොනම ආවත් අරමුණ අමතක කරන්නේ නැත්නම් මූල කර්මස්ථානේ පාවා දෙන්නේ නැත්නම් දිනුවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ වගේ ගොඩාක් දේවල් තේරෙන්න පටන් ගන්නවා මේකේ විඤ්ඤාණ හිතේ ගැඹෙලා තිබිච්ච, ගුලි වෙලා තිබිච්ච දේවල් වක්කාරේ නැත්නම් ඉරේචනේ නැත්නම් වමනේ කරවන්නා වගේ වැඩක්. ඒවා එන්නේ එන්නේ එන්නේ හිත සුව වෙනවා. ගොඩනෙක් හිතනවා මේවා මේ පිටකෙනෙක්ගේ බලපෑමෙන් ඇති වෙන දෙයක් ගැටියුතු දෝත නිසා මොනවාරි කරන්නේ මේක සංවිකර මනෝ විකාරයක් තමන්ගේම මනස තමයි විවේක වෙනකොට අර තියෙන කොටේ එළියට දාන. ඒක එළියට එන්නේ නැ සුවසේවාවක් සිද්ධ වෙනවා. ඒ නිසා ගොඩක් වෙන තරමට හොඳයි. ආරාධනා කරන්න එපා. තමන්ට කරලා තියෙන තමන් යෝග ගැන දැකීමක් කරන්න නැතුව ඒ මූල කර්මස්ථානයේ කියන පාරදිගේ සතියේ කියන පාරදිගේ යන්නේ. අද ඉදිරිපත් කර තියෙන ප්‍රශ්න වලින් 80ක් විතර වගේ ඒ වගේ භාවනා කරනකොට පිළිච්ච දැනිච්ච සංඥා පිළිබඳ ප්‍රශ්න. ඒක හොඳයි. නමුත් මතක ධානයේ කොයි දේ උසුළු විසුළු පෑවත් මොන නරමාටකම් ආවත් මූල කර්මස්ථානේ පාවරිද. ආව දුන්නොත් මාර්ගාක්ෂිකයි. ආව දුන්නොත් කෙලස් බරිතයි. ඒ මොනම ආවත් පාවනෝදී කියොත් සර්වඥාන්සේ මාර පරාජයටි ගත්ත උපක්‍රම තමයි කියන්නේ. තණ්හාරති දක ඇවිල්ලා නැටුවට අද්දිකවත් කරලා බලන්නේ. එතකොට කිසිම දෙකකින් වශී කර ගන්න බෑ. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ යෝගාවචරයේ තමන්ගෙම හිතේ තියෙන ෂටගති මායාවී ගතිත් එක්ක දිග ගමනක් යන්න තියෙනවා. කවදාකවත් එකම දේ දෙසරක් පෙන්වන්නේත් නැහැ. දෙන්නකොට එකම පෙන්වන්නේත් නැහැ. අපේ හිතේ ඒ තරම්ම සංඥා විවිධයි. නානත් සංඥා වෙන්නේ තේසා මේක නේතර මේකේ නිමිති හොයන්න යන්න එපා මේ සියදී අරමුණ රැකගැනීමේ ව්‍යාපාරේ දියත් කරන්න කියලා කියනවා. ගාතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව හොඳින් කෙරීගෙන යන විට ආශ්වාස ප්‍රාශ්වාස නොදැන්න තරමට පැමිණි විට අපට කඩුපාට ගතියක් වෙණී නැවත සුදු එළියක් ලෙසින් පෙනුනි. ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාස නැවත හොඳින් දැනීමට පටන් ගත්තේ. එම තත්ත්වයට පැමිණි විට කාලය ගෙවිනි. තව වෙලා තිබුණේ නම් මෙසේ සතිය දිගටම පවත්වා ගත යා යුතුද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. කාලය වුණා කියලා කියන්නේ මොකක්ද මට තේරෙන්නේ? බිස්නස් තියෙන වෙලාවට නත්තල් කාලේ බිස්නස් කියන දෙල්ලම්බට සාප්පුවක් කියන්නේ අනිසාතු අහලා යනවා අටට දැන් මගේ කාර්ය ඉවරයි කියලා බිස්නස් සියදි කඩේ වහලා යනවා. ඉතින් මොකද දන්නව හැමදාම නැත්තල් නෑ මේ නැත්තල් කාට විතරයි බිස්නස් තියෙන්නේ ඒ කාර්යයට මනුස්සය දැනගන්න ඕනේ. වැඩේ කරගන්න. ඒක කම්පිලපු සානත් කියන්නේ. කොට කොවිතං කරන මනුස්සයා රස ජීවිලා විජාතියට හාගන්න නැතුව ඔය වැස්සට කරන දෙයක් නෑ මම අහන්නේ හෙට කියලා කියලා හෙට වැස්සෙනත් කරන්න දෙයක් නෑ. රස ජීවිතේ කොට කොවිතං කරන මිනිහා වැස්ස වෙලාට සීගන් සීගන් කියලා වැඩේ කරගන්නවා. මොකද්ද කාලේ කියලා කියන්නේ. එහෙම ඉවර වෙන කාලයක් නෑ මේ තමයි හිතාගත්ත මායාවක් ඔය තියෙන්නේ. භාවනාවට කාලයක් කිසිම සම්බන්ධයක් නැත්තේ අපි කාල ගණනක් දාලා තියෙනවා. අපි සමූහයක් වශයෙන් වැඩ කරන නිසා. ඒ නිසා භාවනා විතරමයි ලෝකේ තියෙන එකම දේ කාලය කියන එක ඉක්වන්න පුළුවන් දෙයක්. බුදුජානනාංශේ සදාහන් කරලා තියෙනවා පුත්තජනයා කාලය විසින් කාලවනවා කියන්නේ. රහතන් වහන්සේ කාලය කාලාමයි. ඒ නිසා රහතන් වහන්සේ කියන්නේ කාල කර්ණීය. කාලෝ ගසති භූතානි කියලා කරුවත්තාසේ දේශනා කරලා උන්වහන්සේට මුලම කාලය හා සමාන වේ කියලා කාලලා. අපි කාලය විසින් කාලමන જાතියක්. පුතජනේ කියන හැම වෙලාවෙම පමයි. සිද්ධ වෙනකොට වැඩේ වෙලා ඉවරයි. රහතන් වහන්සේ මේ අප්‍රමාදීව ගමන් කරන නිසා උන්වහන්සේ කාලයත් හා සමග ගමන් කරන නිසා කාලයට යට වෙන්නේ නැහැ. ප්‍රහත්ිතක් එහෙම නාති වීමක් වයසට වීමක් නෑ. ඒ නිසා මේ භාවනා නැත කරන්න දෙයක් නැහැ. මේක වැරද්දකුත් නෙවෙයි. මේ විදිහටම කරන යනකොට මෙයාගේ අවස්ථාව ලැබෙයි. එදාට තේරෙයි. එදා මගේ දුර්ලභකමක් නිසා මම කොටගුවියෙක් වගේ වැටෙන වෙලාවෙත් කුසීත වුණා. එහෙම නැත්නම් කලදුතු කල වලෙහි ගන්න තෝ ගමා වුණා. සත්තර කාලේ බිස්නස් කරගත්තේ නැති මොඩ බිස්නස් කාර්යයක් වගේ ශාප්පුව කලින් වහලා ගියා ඒක හරියන්නේ නැහැ දැන් හම්බ වෙච්ච ලාජ වැඩේ කර ගන්න ඕන කියලා මේ වගේ අවස්ථා රාශියක් අපිට හම්බ වෙනවා කොයි වෙලාවකදී අපි අප්‍රමාදීව කටයුතු කරපු වෙලාවේ තමන්මයි කාලය යොදවන්නේ තමන්ට බය ප්‍රතිසන් ලැබේ දෙවැන්නේ කෝකට සම්බන්ධ නැහැ ඒ නිසා කාලය පිළිබඳ සීමාවක් කරගෙන ප්‍රශ්න අවුල් කරගන්න එපා නැවත අවස්ථාවක් හම්බෙච්චාම සීගත් සීගත් කියලා තමන්ගේ වැඩ කරගන්න කියලා උපදේශයක් දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින හවස පරයන්කේදී භාවනාව පටන්ගත් පසු ඇසියතින් බොඳ වූ දීප්තිමත් නොවන කහ ආලෝකය ආත්පස පැතිරි. ඉන්පසු ටික වේලාවක් පැවතිනි. මුස්ම පිළිබඳ සතිය දිගටම පවත්වා ගතිමි. මේ தත්ත්වය කුමක්දයි සහ එය කෙරේ දැකිය යුතු ආකාරය කුමක්දයි කරුණාවෙන් පහදා ඔයාලා ඉස්සර ජීවිතේකම එකතු කරනවා නම් දැන් මට කාපාර මඳ ආලෝකයක් තියෙදි සතිය පවත් ගන්න පුළුවන්. අනිදාසේ නිල් ආලෝකයක් තියෙදි සතිය පවත් ගන්න නැති. අන්ධකාරයේ තියෙදි සතිය පවත් ගන්න නැති. සෑහළු ගතිය තියෙන සතිය පවත් ගන්න නැති. ආදි වශයෙන් විවිධ කෝලම් කරනවා. විවිධ මායා කරනවා. විවිධ උලිහිලි පෑම් කරනවා. ඒ කොයි එක කරන්නේ විදේට ආනාපාන සතිය ප්‍රතිපදිය පුරුදු කරනකොට තමයි ඇති වෙන විශ්වාසයක් එනවා. ඔය කවුරු මොන විදියෙන් ඇවිල්ලා මා වටන්න හැදුවා මම වැටෙන්නේ මේ තමයි මගේ අත්දැකීම කියලා දේවල් වලට නොසැලෙන මනසක් නැත්නම් නිමිති ගන්නෙ නැති මනසක් කියලා කියන්නේ. දකින්න දේවල් ඔළුවේ තියාගන්නේ සත්‍ය පවත් ගන්න පුළුවන් බව විතරයි සාතික කරන්නේ කරන්න කරන්න එන්නේ එන්නේ එන්නේ ධර්මයේ කියන සත්‍යතාවය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සත්‍ය කියන්නේ ඒ තරම්ම බලවත් ධර්මයක්. මොනම දෙයකින්වත් කඩන්න බෑ. වර්ණ වලින් නෙවෙයි සටහන් වලින් නෙවෙයි ඇඟට දමලා ගැහුවත් කරන්න බැරි දෙයක් බවට සතියට පණ දීලා කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. ඉදිරියේ ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී වාඩිදී විනාඩි කිහිපයකදී ශුන්‍යතාවයෙන් සිහියෙන් සිටිමි. එක වේලාවකින් හුස්ම රැල්ල නැතුව නැතුවසේ සිටිමි. නැවත හුස්ම රැල්ල හොඳින් දැනේ. නැවත ශුන්්‍යතාවය දැනේ. වේදනාද දැනේ. මේවට පහදා දෙනසේක්වා. මෙසේ නොමැතිව පැය හෝ දෙක එක දිගට ශුන්්‍යතාවයම සිටිය යුතුද? මේ පහදා දෙනසේක්වා දරොසන. මේකටම විකල්පයක් තියෙනවා. තමක් කියනවා නැති තැන කියනවා. කියන තැනට කියනවා කිංචන කියලා අනිත් පැත්තේ කියන ශූන්‍යතාව කියලා මේ දෙකටම සමහිත තමයි අපිට ඕන කරන්නේ. ශූන්‍ය වුණත් යමක් තිබුණත් නොසරණ මනස. වේදනාවක් ආවත් දුක වේදනාවක් ආවත් සැප දෙකටම සමාන මනස. ආනාපානේ හරියට වැරදුනත් චෝදනා නොකරන මනස. ඉතින් මේ එක එක තත්ත්වලින් අපිට මේ දේශේ යන්න පුළුවන් බවයි උපුගා. අරක පෙන්නනවා මේක පෙන්නනවා. ඉතින් අපි හිතනවා අරක හොඳයි මේක නරකයි කියලා. හොඳ නරක තෝරන තා මාන්නේ වැඩ කරනවා. හොඳ නරකට ඕනම තා අසහනයක් තියෙනවා. යම් වෙලාවක දෙකටම සමච්ච කෙරුවට පස්සේ අසහනයක් එන්නේ. අර කම්මුණක් හොඳයි, මේ කම්මුණක් හොඳයි. ඒක අපේ අම්මා ඉන්න කාලේ කැයි ගෑනේ දීලා ඔටු ගෑනි ගත්තා වගේ කැයි ගෑනිත් එකයි ඔටු ගෑනිත් එකයි. ඒකම එකයි. ඔය එකට සම වුණාට පස්සේ අසහනයක් ඇවිල්ලා අපිව පෙළන්න බෑ කාටවත්. ශූන්‍යතාවයවනේ හොඳයි. ශූන්‍යතාවනේ අරමුණනේ හොඳයි. ඊට පස්සේ ආයෙත් නිකන් හොඳයි. සම්මෙන්නේ ගාලල්ල දෙකටම කියන්න. මේකට ඉතින් දිනේ වෙන ගෙදර ගිනියනකොට ශූන්‍යතාවය ටිකක් බෑග් එක දාගෙන යන්න පුළුවන් නම් හරි කියන තමයි ඔය භාවනාවත් කරනකොට එන්නේ ආම්බුයි. කොයි එක ආම්බුණත් ගාලල්ල. කිසිම දෙයකට ගණන් ගන්න තිබුණ තකාවම ඇති ඒක වෙන්නේ නිකන් කැලස් වෙන දේවල් ගණන් ගන්න නැති නුරුස්නා එනකන් අඥාන උපේක්ෂාවක් නෙපේ නමුත් ඒක ලීසි වැඩක් නෙවෙයි. මේ ශූන්‍යතාවයක් ආවත් අරමුණක් ආවත් දෙකටම සමහිත පවත්නවා කියන එක ලීසි වැඩක් නෙවෙයි. නමුත් කල හැකි බව බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා මේ වයසේ නිමිති ගන්න පාර කොහොඳයි මේක නරකයි මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා. වෙන්නේ වෙන්න ඕනේ දේ ඒකෙන් හිත් කරදර නොගෙන දෙකටම සමහිත අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නම් කිව්ව මල්ලියේ පවතන දෙන්නම හොඳේ කියා කියලා සිහිනේ කියන්නේ ආ මේක කියම <laughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයක භාවනාවේ යෙදී ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීමේදී එක වේලාවකින් එය නොදැනී නොදැනීමයි. කිසියම් ශුන්‍ය බවක් දැනේ. එක වේලාවකින් මා ටිකක් උඩ සිට බලා සිටිනා මෙන් දැනේ මෙම தત્ත්වය පාදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක කියනවා රූපස් රූප ධර්ම නැත්නම් රූපස්කන්ධය විනිවිද දක්න වෙලාව අරමුණු නිමිති ඔක්කොම සඳහන් කරන්නේ රූප රූපස්කන්ධය විතරයි ඒ රූප තමයි ඔය ආශ්‍රව ප්‍රසාර කියලා ගන්න ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම ගෙවන් වෙනවා එතකොට හිත තීරුම් ගන්නවා අරුණක් නිමිත්තක් සංඥාවක් ඇතුව සතිය කියලා එකක් තියෙනවා අරුණක් නිමිත්තක් සංඥාවක් නැති සතිය කියලා එකක් තියෙනවා මේ දෙකේ වඩා හොඳ සතිය කොයි එකද කියන එකයි යෝගාවචර තීරුම් ගන්න ඕනේ ඉතින් අරුම දේ තමයි මේ අරුණක් නිමිත්ත මොකක්වත් නැතුව සතිය අඛණ්ඩව පවතින එක තමයි අරුම මොකද අපි පටන් ගන්න අරමුණ දෙන්නේ ඒ නිසා මේ දෙකම පුරු කරලා දැන් නැති එක තමයි අපි පුරුදු කරන්නේ. පුරුදු කළා දෙකම සමහිත දෙකක් කරගෙන යන එකයි. වර්තමාන ලෝකය ශීඝ්‍ර ලෙස පිරිහීගෙන යන කාලයක් ය. එනිසා අප මරණින් මතු මාර්ගඵලලාභී උපතක් නොලද හොත් කල්ප ගණනාවක් දුගතිගාමි විය හැකි බව මා අසා ඇත. නිසා අප හැමගේම ගැනීම සඳහා මරණින් මතු මාර්ගඵලලාභී උපතක් හරහා යන මාර්ගය පියවරෙන් පියවර ක්‍රියාදාන ලෙස ගෞරවය නැහැ. මරණ ඉස්සෙල්ලා කියලා දෙන්නේ නැවම් බැන්නා. ඒක මරණයෙන් පස්සේ සැටි යන එකක් පිළිගන්නවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ නෑ ඒ දෙඤ්ඤන් සල්ලි කතාවක් නෑ දැන්. දැන් තියෙන්නේ ආයෙත් නැවත උප්පත්තියක් ලබන්නේ නැතුව ලැබුණොත් ඉන් කරන්න දෙයක් නැහැ කීයක් අපේද කියලා කියන්නත් බෑ. නමුත් මේ දැන් දැන් කරගන්න එකයි තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිකේ ඉඳලා ලියුමුක්. ලෝකේ කිසිසේත්ම නරකට යamak වෙන්නේ නැහැ. මම හිතනවාට ශාන්තේනේ ලෝකේ නරක කියලා වගේ තමයි. හිත සන්තෝෂ වෙච්චලා වෙන්නේ ලෝකේ හරිම ලස්සනයි, සුන්දරයි, ඕම ෂෝක් එකට යනවා. ඒ නිසා හිත නරක වුණාට පස්සේ ලෝකේ නරක මේ හිතක් වෙලා ලියපු ලියුමක් තියෙනවා. ඒකට බේස්ට් එකක්. කොහොමද ඕකට කියන්නේ මොඩකම කියලා අපි කියන්නේ මොකද මේ බෑ ඒ නිසා මේ තියෙන සතිය වඩන්න වර්තමාන මොහොතේ හිතපවත් ගන්න එතකොට ලස්සන හිතක් තියෙනවා මේ ජීවිතේ බිම කරන්න පුළුවන් ආය වෙන ආය තවත් එකක් ඉල්ලගෙන ඒ ලැබිච්ච එක තියෙද්දී තවයක් ඉල්ලන්න හදනවා කියලා කියන්නේ මේ වර්තමාන චිත්තක්ෂණයට වර්තමාන මනුෂ්‍යාත්ම භාවිත නිකලා කියනවා වර්තමාන කාටේ නිකලා කිරීමක් කරන්න එපා ඒකමයි අපිට තියෙන හෝ නියම මේ චිත්තක්ෂණේ අංග සම්පූර්ණ මේ විදිහට ඔක්කොම කරන්න පුළුවන් කියවන නිවන් නොදක්කත් ඒක දීර්ඝ චරිතයක් වෙනවා. ඒත් මේක නෙවෙයි ඊගාවෙට ඉල්ලනවා කියලා කියන්නේ භව සම්පත්තිය. භවයේ ඉලීම කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඉතින්ම සවින් මාත ධර්මයේ හැසිරෙන කෙනෙක් තමා සත්‍යානුසාරී හෝ ධම්මානුසාරී දැව ප්‍රත්‍යක්ෂව දැනගන්නේ කොහොමද? සක්මනේදී ඉදාමත් හිමිනා සිහියෙන් පියවර තබන විට සමවරතාවයේ ගිලිහි වැඩෙන්නට මෙන් සිදු වෙනවා. මෙයත් සිහියෙන් නිරීක්ෂණය කිරීම පමණක් ප්‍රමාණවත්ද? නිරීක්ෂණයක් වටිනවා. ඒ වගේම දැනගන්න ඕනේ මේ අවදි අවදි බව, ජවය ඔක්කොම එන්නේ රාග ද්වේෂ කියනකොට තමයි. යම් වෙලාවකට භාවනා කරලා කරලා හිතේ රාග ద్వේෂ අඩු වෙනකොට ශීක්ෂණව විනිශ්චය කිරීමේ හැකියාව මොකක්වත් නැතුව ඉඳලා තෝන්තු වුණා වගේ ගැටයක් වෙනවා. ඒකට හේතුව අර තද බල කෙලස් දෙක නැති වෙනවා. මේක සතියෙන් බලන්නට පාකේ දැන්නේ මේ නැති උනේ මගේම ප්‍රයත්නයේ නිසා ප්‍රතිපදාව නිසා. ඒක මේක නිින්දමතකට සුබඩකමට ගන්න නැතුව ඒ ප්‍රතිපදාව වැඩ කරන බවට ධෛර්ය කරගෙන යන්නේ නැහැ. අනිත් සද්ධාන්තාරයේදී එහෙම නැත්නම් සම්මානුසාරීද කියලා දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය තියෙනවා නම් ඒ සත්‍ය තමයි හැම දෙයකම ඒසනි සලාකා කියලා පුතේන දෙපෙන්දා කියලා කියනවා. දේවල් අස්පස් කරලා පොයින්ටර් එක කියලා කියන්නේ. සත්‍ය විසික් කරනකොට ගන්න පොයින්ටර් එක ඒක මේ අයින් කරලා හරියට ඕන තැනට හිතේම කරගන්න. ඒකට කියන්නේ පාලියෙන් ඒසනි සලාකා කියලා. සත්‍ය ඒසනි සලාකා. තමයි මොන જાති චරිතයක්ද? සුඛචරිතයක්ද කාගචරිතයක්ද ද්වේෂචරිතයක්ද කියලා දැනන්නේ සතිය. සතියෙන් එපිට වෙන උපකරණ නැහැ. මම හරියට යන ඔය මේ හાર્ඩ්වෙයාර් කඩවල වලට මම බලනවා ඔය මීටරේ තියනවාද කියලා. මම තාමට හම්බුන්නේ නැහැ. ආයෙත් ගහලා බලලා පොත්තු ගේ වගේ බලලා මේ කද්දාල් චරිතයක්ද සම්මාන චරිතයක්ද කියලා ඔයාලා බලන්න අර ආලෝල ගන්න පොත්තු දැකලා තියෙනවා. ඒ වගේ පොත්තුවක් මම බලනවා හරියට අහනවා ඔය ප්‍රශ්නේ මට තාම හම්බුනේ නැහැ. කර්මාකල සතිය වරණ සතිය සියල්ල කරලා මේ සතියට නිග්‍රහ කරන්නේ. සතියේ තියෙන සියල්ල සාධක ඇමතිවරයෙක් වගේ කර දෙන මේ කෘත්‍ය නිග්‍රහ කරන්න එපා. සතිය වඩනකොට සතිය ඒ අවශ්‍ය දැනුවත් ලබලා දීලා ඒකට කල යුතු පිළියමක් කරලා දීලා සියලු කරණිකයි සතික්වාම් වික්‍රේ සම්පත්තිකම් වදාන කියලා කියන ඊට අමතරව මේ අමතර গুপ্ত දේවල් දාගන්න එපා භාවනාව. ගරු ස්වාමීන් වහන්සේ මා රූපවාහිනියේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනාව යන විට දෙනෙත් පියාගෙන ඊට සම්බන්ධ බොහෝ අවස්ථාවල මගේ දෙනෙත් මත සිට ආලෝක ගුලි දෙකක් ඇති වී නැති යන සැටි අත්දැක ඇතේ. එසේ වන්නට හේතුව කරුණාවෙන් පාදා දෙන්න. මයිකල් ජැක්සන් ආන කොටස් වෙන්නේ ඉතින්. ඒ නැත්නම් කවුරු හොඳ ගායකයෙක් හොඳ කියනකොට ඉතින් নানা ප්‍රකාර දේවල් වෙන්නේ තියෙනවා. ඒක ඔක්කොටම උත්තර දෙන්න බෑ සංඥා වැඩ කරනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ප්‍රත්‍යක්ෂ අරමුණක් කරගන්න. ආශ්‍රව ප්‍රසාරිතය කියන ප්‍රත්‍යක්ෂ අරමුණක් බාහිර දෙයක් නෙවෙයි. ඒක බාහිර දෙයකින් අපිට ගොඩක් දේවල් කරගන්න. ඒ නිසා මනුස්ස සංගීතේ කොච්චර වීදම් කරනවා. සංගීතය සඳහා වීදම් කරනකොට ඒක ඒ තරම්ම ආස්වාදයක් තියෙනවා. ජීවත්මන මනස බීමෙන් ආශාවක් නැහැ. ශරීර කවුකේ කෙලසුණා සල්ලියක් එක් කරනවා. ඒත් ඔක්කොම බාහිර එන්නේ. ඉතින් අපිට දීලා තියෙන නිවහල් ක්‍රමය. අසල්පත් සාධේ වුණාට එතකොට දෙවන්නේක් නැහැ. ඊරියක් කොන්නේත් නැහැ. ධම්මචක්කයක් කොන්නේත් නැහැ. ආනාපානෙට මේ කියන ක්‍රමයට කියන්නේ අසේචනිකයි කියලා. දෙවන්නේක් නැහැ. කලියුත්තක් නැහැ. ස්වභාවයෙන් හම්බෙච්ච දේ. ඒ නිසා අරකින් ගන්න පුළුවන් නිසා ගුණයක් තියෙනවා. පුළුවන් බව දාන්න. නමුත් ස්වෛරී දෙකින් ගන්න මේක. ස්වාධීන දෙකින් මේක ගන්න. එතකොට අපි ඉන්නේ ස්වෛරී වෙනවා. එතකොට ස්වාධීන වෙනවා. මෙව තෝරන්න ගියොත් වෙන්නේ ආනාපානය කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ දිනපතා භාවනාවේ යෙදෙන කෙනෙකු මරණයට පෙර සෝවාන් ඵලයට පත් වූවොත් ඒ බැව් එම තැනැත්තාට දැන ගැනීමට හැකියාවක් තිබෙනවාද? මේ කරුණ පහදා දෙන මේ නිතා කරුණාවෙන් ඉල්ලනවා. ඒ මුල්තිනෝ ඔන්නේ දිනපත භාවනා කරන්න ඉතලා පැරෙන්න ඉතලා කතාවක් මොකුත් උන්නේ සෝවාන් වෙනවා නම් දැනගන්න පුළුවන් දෙකින් එක අහනකොට කියන්නේ Tamange අතේ තුවාලයක් තිබිලා මේක කිරුවට පස්සේ සමීපුණාද කියලා කමන්ඩ වැටෙනවා නැත්නම් වතුර දිහා තියෙනවා වතුර දිහා අපි වර පස්සේ දැන් ඇති කියලා වැටෙනවා නැත්නම් වතුර තිබුණ පළියට බොනවා බඩගිනින මනසට පාත් කාණ යනකොට දැන් ඇති කියලා හිතනවනේ ඒ වැටහිල්ල තමයි මෙහාට වෙන මේ නිල් පාට වෙනවා අං වෙනවා රැස්වි වෙනවා ඒ මොකක්වත් නැහැ. ඒ මොකක්වත් නැහැ Taman අර තිබුණු අසහන කොටසක් නැතිලා යන බව තේරෙනවා. ඉතින් ඉතල අසහනේ තියෙන බව දන්න මිනිහට ඉතල අසහන නැති බව තේරෙනවා. අසහනේ තීසිත අසහන දන්නේ නැති එක්කනට තමයි තීසු කියලා කියන්නේ. එහෙම කෙනාටදී සෝවාන් වෙන්නත් බෑ කරන්නත් බෑ හරියන්නත් බෑ නමුත් අනිත් කෙනාට තියෙනවා තමයි හිතේ පැවතිච්ච අම්මාසාන ප්‍රමාණයක් යම් දැවිය තැවිලි ප්‍රමාණයක් යම් ආතති ප්‍රමාණයක් අයින් වෙනවා යම් හුදකලා ගතියක් එන්න පටන් ගන්නවා. ඒක නැවත නැති නොවන ආකාරයට සිදුවෙන එක තමයි මාර්ග ඥානකෙදි සිද්ධ වෙන්නේ. ඒක ඒකාන්තයෙන්ම සඳහන් කරලා තියෙනවා චන්ති සූත්‍රි කායේන සීපි පරම සත්‍යං සත්‍ය කරසනේ කාසයන්ගේ රයිලයක් හරියක් පාස කායිකවත් දැනෙනවා කියන්නේ. මානසික විතරක් නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම ආනාපානය මම ආනාපානයේ විශ් බලා ඉඳීමයි කරන්නේ. මේ දක්වාම අනිකුත් කටයුතු සිදු කරන අතරතුර අටිගේ මත උනත් දැන් වරින් වර කාමරාගයේ මතුවේ. ඒ සඳහා පිළිකුල වරින් වර වැඩි වැඩිම සිරිතක් ලෙස කරමින් කාමරාගේ යටපත් කිරීමට උත්සාහ ගත්තා. නමුත් ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී විග්‍රහ කළ ආකාරයට හුස්ම රැල්ලට හිත යොමු කිරීමෙන් රාගය යටපත් කළ හැකි බව පැවසුවා. පටිඝය හෝ කාම රාගය හුස්ම රැල්ලට සිත යොමු කිරීමෙන් යටපත් කරන ආකාරය තවදුරටත් පහදා දෙන්න. තවද මේ ක්ලේශයන් දෙක ආනාපානය තුලින් නැත්තටම නැතිවන්නේ මොන ආකාරයකද පහදා දෙන්න. මේ ඉස්සල්ලා විචක්‍රම මට්ට පයින් කරනවා. ඒ කියන්නේ කාමරාගය වෙලා කාම කාමීත්‍යචාරයට යන්නේ. අටිකීල සතු මරන්නේ. විචක්‍රම හිතේ මතු වෙනවා. ඒක කාම ඡන්ද පටික වශයෙන් තේරුම් ගන්නවා. ඉතින් මේ පටික කාම ඡන්ද තියෙන වෙලාවේදී සත්‍යයක් ඇවුවත් කියන්නේ. හිතවිල්ලක් ආවත් කියන්නේ. ඒකෝට තේරුම් ගන්නවා කටිජේ කියන නමුත් තමයි දන්නවනේ දැන් මේ කේන්ති දීලා දින හර්ධිකොත් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒකේ සානුපාතය බලන්න පුළුවන් නම් ඒකනම් බලාපොරොත්තු කියන්න පුළුවන්. ඒක නැත්නම් ආශාවල් පාරණ හිත ගෙදර ගිහලා මේ දේ කරන්න ඕනේ කියලා කියනවා. නැත්නම් කරලා ආපු දෙයක් පිළිබඳව කල්පනා වෙනවා. ඒකෝට තේරෙනවා මේ මේ ආශාව සම්බන්ධයෙන් තමයි මේ ගොල්මන් කරන්නේ. නමුත් මේ හිත ගිහිල්ලා මේ දේ කරන්න ඕන කියන කල්පනාව තියෙද්දි නැත්නම් ඒකට ඉස්සර පස්සර දෙකේ ආනාපානෙට යන්න පුළුවන් නම් අරකේ බලය තිබෙනවා. ඒ නිසා මේ දේවල් ආගපමණින්ම අසුභාවනාවට මෛත්‍රී භාවනාවට යන්නේ නැතුව මේවා තියෙන හොල්මන් කරන හිතේ විනදට වැඩි වෙලාවක් විනදට වැඩි සමීපව ආශස් ප්‍රසාරයේ අසුර කිරීමේ ඉඩක් තියෙනවද කියලා බලන්න. වැඩි කර ගන්න පුළුවන් නම් මෙන්න මොනම උපක්‍රමයක් අත් ඕනේ ආනාපානය හරහා ඔක්කොම නැති කරන්න පුළුවන්. ඒ නිසා ආනාපානය ඒ ඔක්කොම භාවනා වලට වැඩිය ඥානවන්තයාට ඔක්කොම සම්පූර්ණ කරලා දෙනවා. නමුත් මේ කාමරාගයව සතිගියව ඒක ගැන තැවෙනවා විනුවට ඒ අස්සේ ඒ අල්ලපන ලේක විනිවිදලා ආශ්‍රව ප්‍රසවාසයේ බලන්න පුළුවන් හැකියාව වැඩි වෙනවනම් බලාපොරොත්තු වෙන පුළුවන් යෝගාවට. ඒක තමයි විපස්සනා කරන දෙයක්. ඒ ස්වාමීන් වහන්සේ සමහර පරයන්කයන් විදි හිඳගත් විගස නිද්‍රා බවක් විචාර බවක් දැනේ. ඒ තුළ සිතිවිලි ඇවිත් යයි. ආනාපානය නොදැනේ. සමහර විට ශරීරයේ යම් යම් කොටස් වල අත මුහුණ වැනි ගැසීමක් ඇති වේ. විනාඩි 10ක් 15ක් පමණ හරියටම කාලය නොදනි බලන්න පුළුවන්. පැවතේ සිටේ. පසු එය නැතිදී සිතුවිලි පැමිණෙයි. මේ නිසල භාවයේ දිගටම පවත්වා ගන්නේ කෙසේද? ආනාපානයක් නැතිව මේ නිසල බව පමණක් ඇතිවිත අනිමිත්ත සමාධියද? නිමිත්තක් නැති නිසා සිතුවිලි පැමිණෙන වාද අනිමිත්තේ සතිය එක දිගටම පවත්වා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පාදා දෙනවා. මේ ඇත්තටම එහෙම එකක් තියෙන බව අඳුර ගැනීමත් විසාජය කරන්නේ. මේක කළා අපි අඳුර ගන්නේ නැහැ. ඒ අඳුනාගත්ත ක්‍රමයේ මේ දෙකන විතර විතර කරන ගමන් තමන්ට ඒ කුසීතකම කොයි නැත්තම් සීතල ගතිය කොයි දීක ගතිය කොයි එනකොට හිත ඒකට අවදි කරගන්නවා කියන එකක් තියෙනවා. ඒකට එළඹ වාසය කරනවා කියන එකක්. හිත ඒකට ප්‍රබුද්ධ කරනවා කියන එකක් තියෙනවා. ඉස්ලාම් කරන්නේ මේක සීරුම් අර ගන්නවා අරමුණු නැති වුණාට හතිය නැති නැති වෙන්නේ නැහැ. ජීවිතයක් පැතුරලා ගතිය නැති වෙන්නේ. නමුත් ඒකකොට හිස නිකන් ලෙඩ වෙච්ච සතෙක් වගේ ඇකිලෙන ගතියක්. ඒක කුසීත වෙනවායි කියනවා. ඒකට කුසීත වෙනවාට කියන්නේ දීන භාවයට පත් වෙනවා කියලා. සැඟවි ගන්නවා. අන්නේම සැඟවි ගන්න දෙයක් නැතුව මේක ප්‍රතිපදාවෙන් ගත්ත දෙයක්. කෙලෙස් අඩු දෙයක්. මම මේකට අවදි වෙන්න ඕනේ. මම මේකට එළඹ වාසිය කරන්න ඕනේ. මේකට උපසම්පාදනය කරන්න ඕනේ. ආනේ විදිහට ප්‍රබුද්ධ වීම පිළිවිදීම තමයි බුදු බුදු වෙනවා කියලා කියන්නේ. මේක එනකොට කුසීත කරගෙන ඉන්නේ මේක එනකොට කම්මැලි කරගෙන ඉන්නේ ඒකාකාරී කරගෙන ඉන්නේ නීරස කරගෙන ඉන්නේ. ඉතින් එතකොට අර උපේක්ෂ කරන බුද්ධියක් නැහැ. ඒ බුද්ධිය තමයි මේක එනකොටම දැනගන්න මේක ප්‍රතිපදාවක් ප්‍රතිඵලයක්. කෙලෙස් අදුතන ඒ නිසා මේ උපේක්ෂුදී මට බුද්ධිය ලබන්න මේකට සම්පූර්ණ අවධියක්. සම්පූර්ණ දල්වාගත් අවධියකින් ඉසියට පස්සේ උපයලා බුද්ධියකුත් ලැබෙනවා. ඒක තමයි බුදු වෙනවා කියන එකේ අදහස. ප්‍රබුද්ධ වෙනවා කියලා කියන්නේ අනික් පැත්ත වෙන්න පොසිෂන් වෙලා බුදිය ගන්නවා. එකනේ බුදිනවා එකනේ බුදු වෙනවා. එකම දේ. සුතියන්ටයි බුදු වෙන්නයි දෙකටම හේතු වෙන්නේ ඒක. දෙකම භාවනා මධ්‍යස්ථාන තමයි සිද්ධ වෙන්නේ. හිතගෙන බුදින එක බාහ ඉඳගෙන බුදිනව බාහන මැදස්ථානයේ බුදු වෙන එක බුදින එකයි ළඟ ළඟ යන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ යයි පාතබන විෂදී වම දකුණ ඉක්මනින්ම සිතට දැනේ. එවිට මම දැන් මෙතන යයි සිතේ. ඒ මට එවිට මම දැන් මෙතන යයි සිතේ. එය මට පහදා දෙන්න දෙවස් සරණයි. හුස්ම ගැනීම පර්යන්කයේදී හය තුලට ගැනීම අසීරු කරුණකි. මහා බරක්ෂය දැනේ. හුස්ම ගැනීමත් ලේසි කාරණයක් නොවන බව වැටහෙයි. මේ පාදයෙන් මැනවි. ඉතින් කෙලෙස් වලට ආරහය අපි කියන්නේ මේ සක්මණේදී පුළුවන් කියලා මිට පිළිවෙලට ඒක බොහොම මංගල ලක්ෂණයක්. ඔයාලගේ ක්‍රියාකාරී ජීවිත ගත කරන්න නැත්නම් ඒක පාර්ශ්වින්ද ගත්ත ගමන් හිත අර ක්‍රියාශක්තිය නැති නිසා කුසීත වෙන්න බලනවා. හුස්ම හිත තියාගෙන ඉන්න බෑ මොකද ඒක රස දනවන්නේ මොටිවේට් වෙන්නේ නැහැ ඒකට. සක්මනේදී යම් ක්‍රියාකාරකමක් තියෙනවනේ නමුත් සක්මනේ අදවගත්ත එක පරියන්කයට ගෙනල්ලා පරියන්කේදී සතිය අල්ලගත්තොත් ඒ සතිය ගැඹුරක් තියෙනවා. සක්මනේදී හම් වෙන සතිය ටිකක් තුනී ඒකින් හරි කමන්නේ ඒක තේරුම් කරලා දීලා ඒ සතිය හලහප ගන්නසු එහෙම පරියන්කට ගෙනල්ලා ඉතදී සිවුම් වලට දාලා ගැඹුරකට යන්න කියන සමාධියේ බොහොම කිට්ටි පරියන්ක. සක්මන වීර්යයට කිට්ටු. ඉතින් මේ ටික සම්බර වෙනවා. මේ කියලා තියෙන දේවල් හොසෙන් අත්දැකීමක් සහිතව කියන දේවල්. නමුත් ඕනේ යට වෙන්න එපා. දැන් අපි මේ දේ දන්නවා අපිට තියෙන මේ කියන දක්ෂයක දෙදී සතිය හරහා සමාධිය සාපය මේ වීර්ය දෙක සම්බර කරගෙන යන්න දෙවන්නේ නෑ තමන්ම ගලප ගන්න එකයි කියන්නේ පදම ගන්න එකයි කියන්නේ. දර්ශනෙන් වංශ පරයන්කේට හිතගත් සැරින්ම සිරුරේ කම්පන ඇති වේ. මේ කම්පන මුලින්ම දැනුණු කම්පන වලට වඩා සියුම් වේ. බොහෝ විට උඩුකයේ පහළ කොටසේ මුලින්ම දැනී ඉහළට පැමිණේ. ඉඳගත් සැරින්ම මේ කම්පන දැනෙන නමුත් ආස්වාද ප්‍රස්වාස නොදැනේ. විවිධය මෙනෙහි කළ යුතුද? නම ඔහි බලා සිටිමි. මෙසේ සෑම පරයන්ක සමසිදු නොවේ. නමුත් මෙවැනි පරයන්ක කීපයක්ම සිදු වී ඇත. භවන්සේගේ ප්‍රතිස්පදන. මේක ඇත්තටම යම් වෙලාවකට තමයි පුළුවන් නම් පරයන්ක වශයෙන් ඉඳගෙන නැති වෙලාවක බස් එක ගමනක් යනකොට පානයක සීට් එකක් අරගෙන වාඩි වෙලා ඉන්නකොට හිතන් නින්දට ගිහිල්ලා ඇඟ පැත්ත දාගත්ත වෙලාවෙත් මේ කම්පන ශබ්ද දැනෙන මට්ටමට යන්න පුළුවන් නම් ඒකට යෝගාචර තීරුම් අරගන්න පුළුවන් ඒ කම්පන චංචල දැනෙන්නේ පරියන්කේ විතරක් නෙමෙයි ඒක හැම වෙලාවෙම තියෙනවා. අපි අණු මගේ ඇඟ දිහා නෙවෙයි බලන්නේ අණු ඇඟ දිහා ඒකට පේන්නේ තමන්ගේ ඇඟට කියලා හිත සමාදන් වුණොත් කොයි වෙලාවෙත් නේ. අපි පණ කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රාණී කියන්නේ නලියනවා කියන්නේ. නලියන්නේ නැත්නම් බැලලා. පණ තියෙන හැම කෙනාටම නලිය නලිය තමයි තියෙන්නේ. ඉතින් ඒක අර භාවනාවේ දැක්වුවම අඩේ නලියනවනේ කියලා හිතනවා. පාන නැතුණත් ඔය නලිය වින නලිය විලා බලන්න වෙනේව. එතකොට පේන්නේ. ඒකවල ඉතනම බුදුහාමසෝ ඉන්ද්‍රජාලයක් කරලා හොල්ලන්න පටන් ගන්නවා. නෑ පණ කියන්නේ හොල්ලන එකක් තමයි. ඒ නිසා ඇත්තටම බැලුවොත් පණේ නෙවෙයි අජීවී ද්‍රව්‍ය වල තියෙන කම්පනයක් තමයි. ඉතින් ඒකට අවදි වෙනකොට තේරුම් අරගන්න වෙන මොකක්වත් නිදාන වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම සමපාස වුණොත් ඒ සම්පාත වෙන තමයි ගිජිය වගේමයි කියේ. මට ඉතල හොඳට මතකයි. මේ බස් එකට ගොඩ වුණාට පස්සේ මට මා විශාල වෙනසක් තියෙන ඉඳගත්ත වෙලාවෙ ඉඳලා හෙල්ලෙනවා බස් එක. හැබැයි පිටේ ඉඳලා බලනකොට බස් එක හොඳට තියෙනවා. බැසින් බහලා බලනකොට මේ හිටිටි පේන්නේ නැහැ. ඉඳගත්තම මම පේනවා එන්ජින් එක දුවන තාක්කල් බස් එක දිව්ව සත්කල තිබ්බත් මේ දඩදඩ දඩ කරලා තියෙනවා. මගේ නත් තෙල්ලෙනවා. බස් එකෙන් දැක්වුවම මට පේන්නේ බස් එක හොඳ සාන්ත දාන්තෝ කියනවා. ඉතින් ඔය භාවනා කරනකොට මට තේරෙන පටන් අරගත්තා මේ ඇඟට හිත හිතට ඇඟ දාපු ගමන් මේක නිකන් අර ස්ලෝ රන් එකේ තුන බස් එකක් වගේ. දඟල දඟල දඟල දඟල තමයි තියෙන්නේ. ඉතින් දැක්කට පස්සේ අපිට අරුමයක් වෙන්නේ අපි ඒ තරම් සාදරයෙන් බලලා භාවනා හරි කියන නිසා. නමුත් මේක ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි තියෙන්නේ යනකොට එනකොට කනකොට බොනකොට හැම තැනකදීම තියෙනවා. එතකොට තේරෙන්න පටන් අරගන්න මේ සතිය කියන එක පරියන්කට සීමා වෙලා නැහැ. ඕනම දැනක ගන්න පුළුවන්. එදාට තමයි යා යෝගාවචරය කියන මට්ටමට යන්නේ මොන ඉරියව්වෙ හිටියත් කොයි දේ කරත් ඒ කම්පන චංචල භාවයේ තේරුණා මේක මම දැන් මෙතන කියන්න හොඳ සතිය පීටි බවට හොඳ ලක්ෂණක් කරගන්න පුළුවන්. සෙන් ප්‍රශ්න දීපු ඉවරයි කියලා කියන්නේ. නැවේ පැය දෙකකට ආසන්න වෙන්නයි කිට්ටු කරනවා යන්නේ. අද පස්සේ කියලා ආයෙත් කියමු. අද පස්සේ බලන්න ඕනේ සංගය විදේ සංගය විදේ ශාන්තික විදේ මාත්‍රික සුදුසයි විදේ කරනවා විදේ කරනවා මේ හදස්නාරකින් විදේට යනවා මුලශක්ති විදේ පාසෙ ඒකදී චිත්තයෙන් මේ විදේ මේ වෙනස්කම් ඒ යන්නේ ඉතින් අවකාශය දැස් විදේ විදේ වහගෙන තමන්ට තේහිතෙනවද මේ කටයුත්ත භාවනාවේ ප්‍රතිඵලයක් භාවනා නිසා වෙච්ච එකක් එහෙම නැත්නම් භාවනාවේ පිට භාවනා මනසිකාරයෙන් පිට වෙන එකක් කියලා දැක්කත් කොල්ලිකට වඩා අත්‍යන්ත දෙන කරන්නේ මම මේ චෝදනා කරුත් පාර කරන සක්මණ කෙරුණ අඩුයි කියලා එහෙනම් මම කියන සක්මන කියනවා අඩුයි කියලා මම චෝදනා කළොත් බාර ගන්නවා. කරනවා. උගාකලාට එහෙම වෙන්නේ ව්‍යායාම අධිවිතා. ව්‍යායාම අධිවිතා පරියන්කේදී ව්‍යායාම කරනවා. ඒක නිසා කොහොම හරි මේක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ අපි හිතනවා බාහිර දේවල් වලට. ඒ මෙල්බන් වලදී කරන වෙලාවේදී මෙච්චර විතර ඇති ඒ ශාලාව. ඉතින් 60 දෙනෙක් වාඩිලා හිටියා. තරුණ කාන්තාවක් ඒ කාන්තාව කිසිම බයක් නැහැ උකට කරගෙන යනවා. නමුත් වඩ වෙලා ඉන්න උපාතකම්මලාට gadu වෙනවා උණ එනවා හරි අමාරුයි ඒකලා. ඉතින් මේ අම්මගේ වයලකට ඇවිල්ලා සාන්ත මෙන්න මේව මොකද කියන්නේ මං කොහොමද බය නැත්තම් ඵලයන් නතර කෙරුවොත් අපරාධ නතර කරා ඔබ යන්න ආරම්භ කරනවා. දෙන්නේම නැහැ ස්වාමීන් වහන්සේ මේ ළඟ ඉන්න කට්ටිය ගිහිල්ලා කියනවලු ඔබ වහන්සේට කියන්න ඔබ වහන්සේට කියන්න ඔබ වහන්සේට කියන්න. මම කොහොමද මම එකක් කියන්නේ. උඹ මේ 200ක් විතර ඒ වෙලාවට දෙනක ඉන්නවා. ප්‍රශ්නයක් විදිහට ලියලා දාන්න කියලා. එතකොට ප්‍රශ්නයක් විදිහට ලියලා බලද්දි මම ඒක විග්‍රහ කරලා කිව්වා මේක නතර කළොත් භාවනා ප්‍රගතිය බාධා වෙනවා. ඔබ යන්න ආරින්න. මුලමැදාග ජවනිකාට යන්න ආරින්න කියලා. ඊපස්සේ මේ දෙල්ලමඩ කතා කරලා කිව්වා සාස බය වෙන්න දෙයක් නෑ මට නම් විශ්වාසයි. එතකොට මේ ළඟ ඉන්න කට්ටියට මොන හැදෙන එකයි ප්‍රශ්නේ. එක දවසක් මම භාවනා කරමින් දැද්දී මම පැත්තකටලා ඉඳද්දී වයරට අම්මා කෙනෙක් ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දීලා බලන්නකෝ අර ගෑනු මෑට මොකද වෙලා දාගන්නවා. ඉතින් මම අම්මා මොකද දාගලා නෑ නෑ මම අසවලා හිටුවා එයා කතා කරලා කිව්වලු ඕක දඟල් ණයට භාවනා කරන්න හොඳ නෑ. භාවනා නැතර කරන්න ඕනේ නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ මම කොහේ එයාටයි වාටයි භාවනා කරන්න හොඳ නෑ ඒ ළමයාටයි මටයි හොඳයි. ප්‍රශ්නයක් නෑ. ඉතින් අර යැලල මට ඉතකොට ආත මල කිය දෙන්නේ නැහැ හැම කෙනාම එක එකනා මම කොට යක්මන් කරලා කරපන් කියලා. කොහොමද කියලා අවුරුදු එකමාරකට විතර පස්සේ මට ඊමේල් එකක් වල තිබුණා. ස්ක්‍රීන් තුනක් විතර දිගට ඊමේල් එකක්. ඊට කිව්වා සානසුමයි මගේ තාත්තට හතට එකක් ආවා. මම ඉස්සරහට ගෙනිච්චා. ඉතින් අපේ තාත්තා පිළිබඳව වගේ විශාල පෞරුෂත්වයක් නමුත් මේ වෙනසට ආවොත් දෙකින් දැන් මැරෙන බව මම දන්නවා. ඉතින් ඒ නිසා මගේ මුළු ඇඟම පරණටි වුණා. මට දැන් හිටගෙන ඉන්න බෑ කකුල් දෙක දස් දස් දස් දස් ගාලා ගන්න. ඒකට මොන දෙන්න බෑ. ඉතින් මම දන්නවා මට ගැළපෙන්නේ නැහැ කියලා මේක දැන් ඉස්තිකාලේ තාත්තලා කියන හැඟුම. නමුත් ස්වාමීන් වහන්සේ මට අර අත්දැකීම මතක් වුණා ඉතින්. භාවනා කරනකොට මම මේට වැඩි ගැහිලා තියනවා නේද කියනකොටම අර ගැහිලි ඔක්කොම නැතර වෙලා මට පුදුමාකාර ශක්තියක් එන්න පටන් අරගත්තා. මේ මම මේ වෙටි විඳලා තියනවා නේද කියලා මම අද වෙනකොට සායන තාත්තට සමීපයි. මට ඔබ වහන්සේ කිව්වේ මේ නිතර ඇඳ ගාවෙන එකට මම ස්තුති කරා. මේ වහරහ නොගින් හිටියානම් මම එදා ඇඳ ගාව කඩක් කළා වැඩ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මේ වගේ දේවල් වෙනමයි කියලා කියන්නේ රැඳේ තියෙන යම් යම් විෂම ශක්ති පෙන්ටප් වෙච්ච දේවල් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ ගුරුමි ස්වාමීන් වහන්සේලා කියනවලු ඒ ස්වාමීන් වහන්සේ ගණන් ගන්න බැරිලු කවුරක්වත් භාවනා කරනකොට ඔහොම දෙයක් උනේ නැත්තම්. භාවනා හරියනවනම් මේවා වෙන්න ඕන කියලා යාළුවෝ කියනවා. විකෘති පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඉතින් ඔය ළමේ ඉන්න කට්ටිය ටිකක් උනේ නෝ ඒක. විශේෂයෙන් මේක වෙන්නේ කෙල්ලන්ටයි කොල්ලන්ට. ඒ කට්ටියගේ ආයෙත් අවධානය ලක් වෙනවනේ. ඒගොල්ලෝ තනුගේ අවධානයට සංවේදීනේ. ඔය වයස කෙනෙක් හරි මේ දඟලවත් වටිම ගණන් ගන්න නෑ. මම මට මතකයි පොඩි නාමරු කෙනෙක් හිටියා. භාවනා කරනකොට පිටිපස්සේ පිටිපස්සෙලා ඩෝංගල වැඩිච්චාම ඔළුව. එයාවුදුර නැගිටලා බලනකොට සත්‍යගිරිය ඇවිල්ලා බිම ආයෙත් ඉඳගෙන භාවනා කරගෙන ගියා. අපි ඉතින් 15 දෙනෙක් විතර හිටියේ. ඒ අනුතරම දඟලන වෙලාවේ මම දැක්ක මම නැති වෙලාවේ එක්කෙනෙක් දුවගෙන එනවා පඩිපෙළ දිගේ පල්ලයට මම ඇයි කියන්නේ දුවගෙන ගිහලා මොනවද කරන්න අර හම්සු වේවුලනවා මම කෝ යකෝ ඔබ වේවුලන්නට ඊට පස්සේ බාන මැදත්තාන ඔබ වේවුලන්නේ නැහැ අපි මේ වටේ ඉන්නේ ජගාලල්ල ඔයිට වැඩියමක් උනත් මේක ඉඳ ගන්නකොටම ජීවිතේ බුදුහාමරණ පූජා කරනවා මගේ කය මගේ ජීවිතේ තිරසත්ත්ව පූජා වේවා කියලා තමයි සත්‍ය පාතගෙන යන්නේ මේ හැම දෙයක්ම බුද්ධ පූජාවක් විදිහට ධර්ම පූජාවක් විදිහට සංඝ පූජාවට ගන්න හිතලා කරනවා නෙවෙයි. කෙරෙන දෙන්නේ. ඇතරන්ද පුළුවන් තරම් අවදීන් ගත කරන සතියෙන් ගත කරන ගත කරන ගත කරන වෙනවා මේ කය අපිට කොච්චර ලස්සන සම්බරෝ කියන්නේ කියත් මේකේ පාලක පාන ශක්තියක් අපිට නැහැ. ඒක දැනගන්න දැනගන්න භාවනාවේ සතියේ එහෙම නැත්නම් ලෑස්තිලා යන ගමනේ වටනකම තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න මම උත්තර දුන්නේ නැහැ. උනොත් හොඳයි වෙන්නේ. ඒ මෝඩ් එකේ ඉන්නකොට තමයි ඔක වෙන්නේ. ඒ මෝඩ් එකේ ඉනකොට ඒ සිතුවිලි තැනදී වෙනවා. ඒ මූදික වෙනස්ලා මේ ඉරියව් වෙනස් වෙච්ච ගමන් ආයෙත් ඔතෙන් යන්න ඕන වුණත් යන්නේ. එදාට ඉතින් සෝරි කියාවි. ආනියර වෙවුලන්න නැහැ දැන්. වෙවුලන්න කාලේ ටොප් භාවනාව අද වෙවුලන්න නැති දැන් මොකද කරන්නේ? වෙවුලන්න මොකද ගන්න ඕනේ? බේත කියලා ආයෙ. ඒ නිසා ඔය අහුවෙච්ච වෙලාවේ කාගෙන යන්න දෙන්න පුළුවන් ආකාරය. මොනවාරි හොඳටම අතනේ කියලා මැරෙන්නත් හරි දිස්සියනොත් හරි අපි බලාගන්න. මොකද කියන්නේ? ඒ වුණොත් අපි වෙන්නේ කොට මැරෙන්න කුණුවෙට දෙන්නේ වල්ලනවා. ආයි මොකක්ද නැයේ වතරන්නේ අපිට ඉඳපයි. ඉතින් බය වෙන්න එපා කඩාගෙන යන්න. මගේ නම් මම නම් කියලා කියන්නේ මේ ජීවිතේ අපිට හම්බුනේ මේ අනුන් පිනවන්න නලවන්න නෙවෙයි පරිශ්‍රණය සඳහා. මේ පරිශ්‍රණය ආර්ය පරිශ්‍රණය කරන අපිට වෙන දෙන්න දෙයක් නැහැ. දෙන්නේ කයයි ජීවිතයයි. දීපු තරම ඒකට නිර්පේක්ෂ වෙච්ච තරමට අපි ශ්‍රද්ධාව වරනවා. ගොඩනෙක් කොටින්දි හේතු කරනවා. ඒ හේතුව කියන්නේ ශ්‍රද්ධාවේ අනුපාතය. ඒ නිසා අදාගෙන යන. ඒක කියන්නේ මේ මොනවාද මේ හිතුවක්කාරකමං කියන්නේ කන කඩප්පුලිකම් කියන ප්‍රකණ්ඩාලකම් ඒව ටිකක් තියෙනවනේ. නැත්තම් කරන්න බෑ මේ ළඟදී හම්බෙච්ච යාළුවෙක් මට යුනිවර්සිටි යාළුවෙක් අපේලා කිව්වා මේ මට මේක භාවනා හරියන්නේම කඩප්පුලියන්ට විතරයි කියන්නේ. දැත් එකේම ඉඳපු කඩප්පුලියක්. අනිත් එක්කෙනෙකුට අපිට සීනේ පැත්තේ සිට ප්‍රකාරන අන්තිම නායකතු හොඳට භාවනා කරනවා. ඒක මේකට දෙල්ලක්කාරකමක් ඕන. ඒක කොල්ලෙකුට දරා ගන්න පුළුවන් කෙල්ලන්න ටිකක් අමාරුයි. ඒක කෙල්ල බලාපොරොත්තු වෙන්නේ එහෙම දේවල් වෙන්නේ. ඒක කොළු මනසක් හදාගන්න කියලා. ඉතින් මනසක් හදාගන්න ඔය මේ ජීවිතේ ගන්න තියෙන වැඩේ විතරයි ඕනේ කපුව පරදුනා වගේ නැතුවට දේව බාධාව කතා කරන්න දැඟලුවාට ගොවිලි නතර කරන්න එපා. විකට කරගෙන යන්න. තාම බය තියෙනවා. ඒ හැනම් මොනවද කතා කරන්නේ? බය නැත්නම්. බය නැත්නම් අපි දිනුවා. පටන් ගන්න ඉස්සෙල්ලම බය නැහැ. පටන් ගන්න පටන් ගන්න පස්සෙත් බය නැහැ. ඉවරනට පස්සේ බය වෙන්නේ නැහැ. ඒක තමයි මේ ඉතර ළමයි මේ සාසනේ වැඩ කරපු හැම කෙනෙකුටම ඒ වගේ තමයි ජීවිත කය දීපු තරමට තමයි බුදුහාමර කියනවා දයිසවාසිකම අපට එන්නේ. ධර්ම පිළිබඳ දයිසවාසිකම අපට එන්නේ. සංඥා පිළිබඳ දයිසවාසිකම ඉන්නේ ණයට දෙන්නේ. මේ මාස් වලින් ගෙවන්න ඕනේ. මේ ජීවිතේ ගෙවන්න ඕනේ මම නම් හිතන්නේ ඒක අපිට හම්බෙන වරප්‍රසාදයක් කියලා. සයි සම්මානතුන් සම්මානතුන් මම දැන් කිව්වේ කියන වහන්සේලා ඉන්නවා. විශේෂ විනාම කිව්වක් කියන්නේ තමයි. ඒක ආරම්භක ආරම්භක පාරිශුද්ධාංගයේ සුද්ධපාතික අපිච්චා සම්පූර්ණ යන්නේ අනිත් අර තුන තමයි ඒ ශාන්සේ ගුණ වශයෙන් ਸਰවඥාන්සේ දක්වපු ටික. මොකද ඒ ස්වාමීන් වහන්සේ අනික් අයට රෙකමන්ඩ් කරනවා අපිච්චතා සංසුද්ධිතාදී ශ්‍රමණ සාරූප්‍ය ගුණ. ඒ ස්වාමීන් වහන්සේලා තිබිලා කියන නමුත් බුදුහාමුදුරෝ මේ ස්වාමීන් වහන්සේට ඇට්‍රිබියුට් කරපු යොමු කරපු ගුණ ටික තමයි පාංශකූලික අරණ්‍යක පින්නපාති. නුඹ ඇත්තම දුතාන. ඔක්කොම මේක ඇත්තම සමන සාරෝප්‍ය ගුණ කියලා කියනවා සමනයන්ට ගැළපෙන ගුණ. ඒක මේ මේ ස්වාමීන් වහන්සේ කතාවේ තියෙන උගක් තැන් වල කියනවා මේ ස්වාමීන් වහන්සේ කියනවා ලෝකේ කලබල වුණාට උඹ ළඟ ওই ಗುಣ ටික තියෙනවා උඹට ලෝකේ කලබල වෙන්නේ කලබල වෙන්න දෙන්නේ බුදුහාමුදුරුවෝ පාළි වනේ කිය කියලා උඹට කිය වැඩක් නැහැ උඹ ළඟ ওই ಗುಣ ටික වඩා ගන්න වඩා ගත්තාම හරි ඒ චිත්තපාද කෝවිද Taman හම්බෙන ලාභයක් Taman නිහතමානීය බිග්ිනර්ස් මයින්ඩ් දැන් අපි ළමයි අමාරය වෙලාව ඒ නිසා මම හිතනවා අය අලියට සක්ුණක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ගොඩාක් වෙලා වාඩිලා ඉන්න නිසා කැමති කෙනෙක් ප්‍රමාණයක් සක්මන් කරලා තමන්ගේ විශ්‍රාමය ලබා ගන්න කියලා මම මතක් කරනවා. ඒ අනුව අපි සාමූහිකව දවසේ කරන වැඩ පිළිවෙල නිමාවකදී සලකනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.